ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා ලැබිච්ච කාලය. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වීමක් වශයෙන් සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස ඒවං පටිපන්නස්ස තත් බහුල විහරිනෝ ආයතනේ චිත්නං පසීදති සම්පසාදේ සති විහෙරති වා ආනෙන්ජං සමාපජ්ජති පඤ්ඤාය වා අදිමුච්ඡති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරමින් මේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ඉච්ච මේ ආනන්ද සප්පාය සූත්‍රය මේ දේශනා මාලාවට මූලිකත්වේ නැත්නම් මූල මාතෘකාව සපේන බව මතක් කරගත්තා. එතකොට අපි උත්සාහ ගත්ත පුළුවන් තරම් ඉන්ජන කියන වචනයයි ආනෙන්ජ කියන වචනය තේරුම් කරගන්න. ඉතින් ඒ සඳහා අපි ඉන්ජන කියලා දන්නේ කයේ සැලෙන ගති, කම්පන ගති, ආනෙන්ජ කියලා කියන්නේ ඒ කයේ නොසැලෙන චංචල කම්පන නැති ගති කියන එක සූත්‍රයේ අර්ථය තේරුම් ගැනීම වශයෙන් වචනාර්ථය ගත්තාම එතකොට ආනෙන්ජ සප්පාය කියලා කියන්නේ කයෙහි හිතේ දෙකම ගන්න පුළුවන් දෙකීමේ නොසලීම පිණිස හේතු වෙන සැප දෙන කරුණු අනුග්‍රහ කරන කරුණු තමන්ගේ හිත ගත දෙකේ තියෙන මේ සැලෙන ගතිය පෙළෙන ගතිය දලදඬු ගතිය දරත ගති නැති කිරීමට සුවයලවන සප්පායල වෙන කරුණු ටිකක් ඉදිරිපත් කරන්නයි ਸਰවචනංශේ මේ සූත්‍රය ආරම්භන්නේ ඉතින් ඒකල ඉවර වෙලා ਸਰවචනංශේ යන්තාක් මේ ජීවිතයේ නාම වශයෙන් රූප වශයෙන් කය වශයෙන් හිත වශයෙන් යම් සලීමක් යම් ආතතිගත තත්වයක් යම් කම්පන චංචල ගතියක් තියෙනවා නම් ඒ සියල්ලම සිද්ධ වෙන්නේ කාමයේ නිසා බව කාමයාගේ ලක්ෂණයක් නිසා බවයි මේ ਸਰවචනාංශයෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ ඒ නිසා ඉස්සල්ලා ගැඹුරකට යන්න ඉස්සෙල්ලා නැත්නම් ආනෙන්ජ ශප්පාය පෙන්නන්න ඉස්සෙල්ලා ඉන්ජන ඇතිවීමට හේතු වෙන කාමයේ පිළිබඳ පොඩි විග්‍රහයක් කරනවා මේ කාමය වර්තමාන ජීවිතයේ කාමයේ වශයෙන් සහ මතු ජීවිතවල නැත්නම් හෙට අනිද්දා ලබන තින කාමයේ වශයෙන් දෙපිඩි ස්වරූපයෙන් තමන්ව පෙළනවා තවනවා දරත භාවයටපත් කරනවා එහෙම නැත්නම් කාම සංඥා කාම වස්තුම නෙවෙයි කාම වස්තු වල හැවණැල්ල වශයෙන් තමන්ගේ හිතේ තියෙන සංඥා මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් පෙළනවා මෙන්න මේ පිළීම නිසා යම් කිසි කෙනෙකුට කල්පනා වුණොත් ආර්ය ජීවිතයක් ගතකරනද මේ විදිහට මේ කාමයට එක්ක මේ සැලීම් එක්ක මේ පිළීම් එක්ක මේ දරත භාවයන් එක්ක අමාරුයි කියලා ඒ කෙනා අදහසක් ඇති කරගන්නවා මේන් නික්මිලා කාමයන්ගෙන් වෙන් වෙලා ඊට වැඩිය උතුම් වූ ආනෙන්ජ සප්පාය කරුණු සපෙලා දීලා ආනෙන්ජ සමාපත්තියක් කයෙහි හිතේ නොසලෙන භාවයක් ඇති කරගත්තොත් හොඳයි කියනවා. අනේ ඒ විදිහට තස්ස ඒවම් පටිපන්නස කාමයාගේ ආධිනව දැකලා කාමයේ ඉක්මවීමේ අදහස ඇති කරගත්ත එවැනි පිළිපන් කෙනා තබ්බහුල වීරණෝ එය බහුලීකරණය කරමින් තනවා වඩමින් ජීවත් වෙන එකන දවසක ඒ කාමයාගේ කාම සංඥාවන්ගේ නියෝජනය වෙන ඒ අවිද්‍යාව ව්‍යාපාදේ තීන මිද්ද වගේ දුරු කරාට පස්සේ එක තැනක් අවබෝධ කරගන්නවා ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ සැලීම් තැවීම් වලින් සෑහෙන තොර නොසලෙන තත්වයක් එන්නේ ඒ ආයතනය යන්නේ කියන තානායමේ ඒ ස්ථානයේ එයා හිත පහදිනවා මේකෙන් අදහස් කරන්නේ එහෙම දෙයක් මට පුළුවන් බව තේරුම් ගන්න. ඒක නැතු මේ කාම ලෝකයේම ඉන්න කෙනා කවදාකවත් මේ කාම දාහයන්ගෙන් කාම දරතයන්ගෙන් කාම චංචල වලින් කාම කම්පන වලින් වින්විචි ලෝකයක් හිතා ගන්න අමාරුයි. ඉතින් නමුත් මොන හරි යම් හේතුවක් නිසා යම් කිසි කෙනෙකුට තීරණොත් මේ වගේ කම්පන චංචල ජීවිතයක ස්ථාවර භාවයක් තලතුණකමක් කවදාකවත් නැහැ. ඒ නිසා මේ ආර්ය ජීවිතයට මේක බාධායි. මම මේක අයින් කරලා කාමයෙන් වෙන් වෙච්ච මේ අභිද්‍යාවෙන් ව්‍යාපාදයෙන් තීන මිද්දාදී නීවරණයෙන් වෙච්ච තැනකට යන්න පුළුවන් කියලා ගිය කෙනෙකුට කලාතුරකින් කෙනෙකුට ඒ නීවර ධර්මයෙන් තොර වෙච්ච තැනක් තියෙන බව එහෙම තැනක මට පුළුවන්කමකුත් තියෙනවා මට ඒ කියලා හිත පහදිනවා. අන්නේ හිත පහදිනකොට ඒ පහදිනවා කියන එක ඉස්ලාම් එකට යනවා දෙක ඒක තමයි නිවන් පෙත කියලා බව තේරුම් ගන්නවා. එතකොට ඒ කෙනාගේ හිත සම්පසාදනය කියලා වචනයක් බුදුහාමුදුර සම්බන්ධ කරනවා නිකන් මේ සම්පසාදනය විස්තර කරන්නේ මේ දාඩිය දාන වෙලාවක මේ පවන් හත්තෙන් පවන් ගහ ගන්නකොට ඇති වෙන සනීපේ. බුදුගුණ මෙනෙහි කරනකොටත් කෙනෙකුට මේ සම්පසාදනය ඇති වෙනවා. හිත පිරිච්ච වෙලාවක සන්තුෂ්ටිච්ච වෙලාවක ඇති වෙන සම්පසාදනය ඇති වෙනවා. ඉතින් භාවනා කළා යම්ම චිත්තක්ෂණයක කෙනෙකුට අර කියන ආයතන ගොඩ වෙන්න පුළුවන් වුණා නම්, පය ගහ ගන්න පුළුවන් වුණා නම් මේක තමයි මාර්ගය කියලා තේරුණා නම් ඒ පිළිගැනීම ඒ එළඹ වාසය කිරීම ඒ උපසම්පදාව නිසා එයාට ශාන්ති තත්ත්වයක් ඇති වෙන එකට සම්පසාදනයේ සති ඒ කෙනාට එතකොට ඒ නොසලීම නිසා ඇතිවෙන කයෙහි හිතේ නොසලීම නිසා ඇතිවෙන ඒ සත්තු සම්මේ தත්ත්වෙට එළඹ වාසය කර ගන්න පුළුවන් නැත්නම් ඥාණයෙන් පිරිසිඳිනවා මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා. ඒක හරි වැදගත් භවනා ජීවිතයක මේ කාම ලෝකේ අපි ගත කරාට අපිට යම් යම් සප්පාය කර්ම යටතේදී යම් යම් අනුග්‍රහයන් දුන්නොත් මේක తాවකාලිකව හෝ ඒ කාමදර්තයන්ගේ ඒ කම්පන වලින් ඒ චංචල වලින් මිදෙන්න පුළුවන්. එතකොට ඒ කෙනාගේ කය හිත දෙකේ නිශ්චල ගතියක්, තැම්පත් වෙන ගතියක් වෙනවා කියන්නේ. ඉතින් ඒක තේරුම් ගන්නකොට මේ කාම ලෝකයේ තියෙන යම් හොඳ නරක වගේ දැනගෙන ඊට වඩා හොඳ වූ වෙනත් මානසික තත්ත්වයක් පිළිබඳව වඩා හොඳ තත්යකට පිටත්කරනද උනන්දු කරවන්න හඳුන්වා දෙන්නයි මේ ਸਰවචනස්මේ කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී අර කාමයාගේ ආදීනව පෙන්වන. මේ කාමය <clears throat> මාර දෙයක්, මාර පාශයක්, මාර නිවාපයක් ඒ නිසා මේක ඉන්න තාක්කල් කරන්නේ කාමයට කඹරන එක විතරයි. මාර පාක්ෂිකයි. එහෙම නැත්නම් කෙලෙස් වලට ඇදලා තියෙන කියලා. ඉතින් එතකොට අර යම් ආකාරයකින් ඒ කාමෙන් තොර වූ ව්‍යාපාදයෙන් කාමයෙන් නිදිමත ගතියෙන් තොර වූ අර විවේක සම්පසාදනීය ස්ථානටපත් වෙලා ඒ ආයතන ජීවත් වෙන එකනට ඒ කාමය තුච්ච විදිහට පේනවා. මෙතෙක් කල ඒක තණ්හාමයි මුළු ජීවිතේ සංසාරේ ගත කරේ දැන් තේරෙනවා ඒක තුච්චයි කියලා. ඒ වගේම තාමත් මෙවැනි මේ තමන් කරා වගේ ගීගේ අතහැරලා ගිහිල්ලා පැත්ත කරලා භාවනා කරන ජීවිතයක් ගත කරලා ඒකේ සාර්ථකත්වයක් ඇති කරගත්ත තමන් වගේ නැතුව තවමත් මුල ඉඳලා හැඳ වෙන උදේ ඉඳලා හැඳ වෙනකන් ලද්දාපට මැරෙන තෙක්ම කාමේ ඉන්න ඇත්තම් පෙරේ තුච්ච කරලා හිතෙන් ඉඳී තියෙනවා. ඒක ටිකක් භයානක වැඩක්. දැන් Taman යම් යම් ආකාරයකට ඒ සප්පාය කර්ම දීලා අනුග්‍රහ කරලා මේ යම් ආයතනයක් තේරුම් ගත්තා. ඒක හරිම සම්ප්‍රසාදනීයයි. ඒක හරිම නොසැලෙන සුළුයි. ඒකේ මානසික ආතති නෑ. චිත්ත කාය දරත තත්ත්ව නෑ. එතන ගියාට පස්සේ Taman හිතිය ඒ කාම ආත්ම භාවයේ නැත්තම් ඕලාරික ආත්ම භාවයේ තියෙන ගොරෝසු ගතියත් දැන් මේ Tamanට හම්බෙලා තියෙන මනෝමය ඌ මේ ආත්ම ප්‍රතිලාභයේ තියෙන සුකම ගතියක් දකිනකොට අරක පහත් කළ සලකන ගතිය ඒක ස්වභාවිකයි. ඒක ඔද්දල් වෙන තැනක් තමයි ඒකෙන් ප්‍රශ්න ඇති කරන තැනක් තමයි තාම භවනා නොකරන අය දිහා කාමයේ පිටිපස්සේ රැළ යන බල්ලෝ ආගේ දුවන අය දිහා බලලා ඒගොල්ල පහත් කළ සලකන්න ගත්තොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ බුදුජානනාංශයේ මේක සඳහා ලස්සන ස්වභාව වචන වර්ගයක් පාවිච්චි කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා මේ විදිහට බණ භාවනාවක් නොකරන නීවරණ අඳුරන්නේ නැති නීවරණයෙන් තොර ජීවිතයක් පිළිබඳ ආයතනයක් පිළිබඳ සම්පසාධනයක් පිළිබඳ දන්නේ නැති පිරිසට තියෙන ආත්ම භාවයක් ඕලාරික ආත්ම භාවයක් තියෙනවායි කියලා ඒකට කියන ආත්ම භාවේනේ බුදුහාම සාමිත කරන ආත්ම ප්‍රතිලාභයක් තියෙනවා කියන ඒ ඉන්න කෙනාට තමයි තේරෙන්නේ මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභයේ ඉඳීම ආර්ය ජීවිතයක් ගත කරන එක්කනට බාධායි කරදරයි ඒ නිසා මම මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභයේ ඉඳගෙන ඊට වඩා සියුම් මනෝමය ආත්ම ප්‍රතිලාභයකට යන්න ඕනේ යන්න නම් පරිඋත් ทาน වට්ටමේ කෙලස් ගිවම් කරන්න නීවරණ ගිවම් කරන්න ඕනේ ඒකේ ආධිනව දකින්න ඕනේ දැකලා කාමයාගේ ආධිනව දැකලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නිවර්ණ ගිවන් කරපන් ඔන්න යාට හම්බ වෙන ආත්ම භාවයේ ਸਰවචනාංශේ ආත්ම ප්‍රතිලාභය කියන්නේ මනෝමය ආත්ම ප්‍රතිලාභය. ඉතින් මේක විස්තර කරනකොට ඔය පොට්ටපාද සූත්‍රය මේක අපිට හම්බ වෙනවා. ඒකදී ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් අපිට විමසව බලන්න ආරාධනා කරනවා. බුදුසසුනේ සඳහන් කරන්නේ අර කාමයේ මේදී ගත කරන ආත්ම භාවයට ඕලාරික ආත්ම ප්‍රතිලාභය කියලා. ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභයේ ස්වરૂපේ තමයි ඒක හතරමා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. කබලින්කාර ආහාර වලින් යැපෙන මේ ගුරුසු කය. එහෙම තමයි රූප කය. ඒකට ਸਰුවචනanse ප්‍රති යොදන්නේ ආත්මය කියලා නෙවෙයි ආත්ම ප්‍රතිලාභය කියලා. ඒ ප්‍රතිලාභය කියලා කියන්නේ ලාභයක්. පෙර කළ පිනකට ලැබිච්ච ආනිසංශයක්. ඒක නිසා භාවනා කරන පිරිස් තීරුම් අරගන්න ඕනේ. තමන්ගේ ඕලාරික ආත්ම ප්‍රතිලාභේ ඉන්නකොට නිතරම කාම පරිලාහිනවා, දරත එනවා, කම්පන චංචල එනවා. අනේ මීට වැඩිය හොඳයි මට මනෝමය ආත්ම ප්‍රතිලාභේ කියලා මේ වගේ පැත්තකට ඇවිල්ලා කමටහනක් අරගෙන සක්මන් කරලා භාවනා කරලා යම් වෙලාවක මේ මනෝමය తত্ত্বය ආනින්ජ తত্ত্বය ප්‍රථමතාවට අවබෝධ කරනකොට යාර ඕලාරිකාත්ම ප්‍රතිලාභය පහත් කළ සැලකුවාට ඕලාරික ආත්ම ප්‍රතිලාභය ලැබෙන මනුස්සයත් මිනිස්සෙක්. මනුස්සාත්ම ප්‍රතිලාභයේ දුර්ලභ දෙයක්. එයා තම භාවනාවට නොපෙළුණාට භාවනා කළ ප්‍රතිඵල නොලැබුවාට මනුස්සකමක් තියෙනවා. මිනිස්සෙක් වෙන්නේ තිරිසන් ලෝකයේ ලක්ෂ කෙල කෝටි එකටවත් ආවක් එක්කනයි කනකත්දායවෙක් වේසුදුරින් අහස බලන්න වගේ. ඒ නිසා මේ මනුස්සයා තාම භාවනාවට නොපෙළඹුණාට මනුස්සකම තියෙනවා. ඒ විතරක් නෙමෙයි භාවනාවට පෙළඹිලා භාවනා ප්‍රතිඵල ලබන්නේ නිකම්ම නිකං මේ රූකඩ මිනිස්සු නෙවෙයි ඒ මිනිස්සෙන්ට ඉන්ද්‍රිය විකල්්‍යතාවයක් නැති වෙන්න ඕනේ මානසික අසහන නැති වෙන්න ඕනේ වෙන සමාජය කොන් කරන මට්ටමේ හීනමාන නැති ලකුණු පහළ වෙන්න ඕන. පහළ වෙච්ච කෙනෙක් විතර ඉහළට යන්න හදන ඔය හීනමාන ගති තියෙන කට්ටිය නිතරම ඒ කෙලෙස් තත්ත්වෙන් තව දුක්ඛිත තත්ත්වයකට නිසා ඒ එහෙම තත්ත්වකුත් පහළ තිවිද්දී භාවනා නොකලට ඒ මනුස්සයා පහත් කරලා සලකන්න පෙළඹුණොත් ඒක පිළිබඳව වග වෙන්න ඕනේ. මොකද ඒ ළම ඒ මනුස්සයා ලබලා තියෙන ආත්මයේ බුදුරජාණන් වහන්සේ ආත්මයේ නෙවෙයි ඒ தත්තර කියන්නේ ඕලාරික ආත්ම ප්‍රතිලාභය. තමනුත් හිටියේ එතන තමයි. Tamanට මේ ඒක නේපා වුණා ඉහළට යන්න හිතුණා ප්‍රයත්නයක් ගත්තා. ඒ ප්‍රයත්න නිසා යම් යම් වෙලාවක සාර්ථකත්වය ලැබුණා. ඒක අතිරේක ලාභයක්. නමුත් අර මනුස්සාත්ම eh, භාවයට ගරහන්න එපා. භාවනා නොකරන අය පුංචි කළ සලකන්න යන්න එපා. ඒක නිකං කෙලෙසක් වෙනවා. ඒ වගේම ඒක පුරුදු කරන යම් කිසි කෙනෙක් දැන් Tamanට කලබලයක් අමලියක් කරදරයක් වෙලා භාවනා කරගන්න බැරි වෙනවා. බොහොම ලස්සන තිබිච්චේ කාය ඉන්ජර නැති, කාම දරත නැති, ඒ සුන්දර ආයතනයට යා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට අනුන්ට බැනලා ඒක පහත් කළ සලකෝකේ සලකපු කෙනෙකුට නම් තමන් පිළිබඳව ආත්මනුකම්පාවක් ඇති වෙනවා. අනේ මට මෙච්චර ලස්සනට යන්න පුළුවන් තත්ත්වයක් තියේදී අසවල් කරදරේ නිසා, අසවල් ලෙඩ නිසා, අසවල් ඉතුකුණ තත්ත්ව නිසා මට එකට යන්න බෑනේ කියලා විශාල පශ්චාත්තාවකින් තමන් පෙළෙනවා. ඒ ඔය ඉස්සලා කියපු කාරණාව හරියට තේරුම් ගත්තේ නැත්තම්. එනිසා යම් කිසි කෙනෙක් මේ කියන්න හදන බණ පිළිබඳව හොඳට තේරුම් අරගෙන මේ බුදුහාමුදුරුවෝ විස්තර කරන ප්‍රතිපදාව පටන් ගන්නත් මූලික සුදුසුකමක් වෙන්න තියෙන ඕන එක manussකම. ඒ manussකම තියෙන හැම කෙනෙකුටම නිවන් දකින්න අවස්ථාව තියෙනවා බුදුහාමුදුරුවෝ කියන ක්‍රමයට යනවා. එයා නොකිරුවාට කටල ප්‍රතිඵල ලැබුණාට අපි ආගේ manussකම අමතක කරන්න අරකයි. ඒ කියන්නේ තමත් භාවනා කරනවා තමයි හරියන්නේ නැහැ. නැත්නම් හරියන එක අද හරියන්නේ නැහැ. එතකොටත් තමන් පිළිබඳව තමන් නිග්‍රහ කරන්නේ තමන්ගේ manussකමට නොසලකන නිසා. මෙන්න මේ දෝෂේ නැති කිරීම සඳහා ਸਰවචනසේ පටන් ගන්න தත්වෙට කියන්නේ ඕලාරික ආත්ම ප්‍රතිලාභය කියලා. ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය <clears throat> හඳුනා ගැනීමට පින්වක රූපාකාරයි හතර මහ ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ මේ කබලින්කාර ආහාරයෙන් හැදෙනවා. එනම් මේක එකනා දැක්වීම සඳහා පාවිච්චි කරන අපේ කය. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ප්‍රතිලාභ ප්‍රතිබද්ධ බින්දන ඇහැට රූප කනට ශබ්ද නායට ගන්ධ දිවට රස කයට පහස වගේ අපි විඳින දේවල් බොහොම රූපී ද්‍රව්‍ය ඒක මේ හතර මහා ධාතුන් මත හිටලා තියෙන්නේ ඒක සඳහා නිතරම සබ්බේ සත්ත ආරට්ටිතික කියලා මේ කබලින්කාර ආහාර ඕන වෙනවා. ඒක තියෙන හැම කෙනාම භාවනා කරන්නෙත් නැහැ. එහෙම කියන භාවනා කරන කට්ටිය ලොකටම හරියන්නෙත් නැහැ. භාවනා හරියි කෙනාත් ආයෙ අතෙන් වැටෙන්නත් පුළුවන්. ඒක නිසා අපි දැනගන්න ඕනේ ඒකත් ප්‍රතිලාභයක්. බුදුහාමුදුර සලකන්නේ ඒක තුච්ච තත්ත්වයක් කියලා. ඒක තුච්ච බව සලකන්නේ මේක මාර දෙයියක්, මේක මාර පාසයක්, මේක මාර නිවාපයක් කියලා සලකන්නේ ඉහළට යෑමට අවශ්‍ය ගැම්ම ගැනීම සඳහා පමණයි. මොන නොසලකන පිරිසක් ඉන්නවා. ඒක තමයි කරදර කරගන්න අරගයි. යම් කිසි කෙනෙක් එහෙම සලකලා මේක දරත දෙනවා, කම්පන චංචල දෙනවා, වේෂ කරනවා, මේක මායයට කරන කැමැතිල්ලක්, මේක කෙලෙස් වැඩිල්ලක්. ඒ නිසා මම යන්න ඕන කියලා කියනවනම් ඉහිල බණ භාවනා කරලා යම් කිසි ස්පාසුවක් යම් කිසි කෙනෙක් ලැබුවා නම් එයා ඒ ලැබිච්ච ඕලාරික ආත්ම භාව ආත්ම ප්‍රතිලාභයේ ඉඳලා මනෝමය ආත්ම ප්‍රතිලාභයට යෑමක් විදිහට තමයි බුදුසසුන මේ ගමන මේ පළවෙනි පියවර පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට අර තිබුණට වැඩිය හොඳ ප්‍රතිලාභයක් දැන් තියෙනවා. නමුත් මුල් සත්‍ය ප්‍රතිලාභයක් තමයි. ඉතින් එතන ඉඳලා මේ ටික යන ගමනේදී බොහොම අමාරු ගමනක් මෙතන තියෙන්නේ. ආධුනික යෝගාවචරයේ භවනා මුල්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම. ඒක සාමාන්‍ය මේ වගේ භවනා වැඩමුළුවකදී විශේෂයෙන්ම භවනා තාම ආරම්භ කර නොකරපු ඇත්තන්ගේ පැත්තෙන් බලලා ඒකට අත දෙන්න ඕනේ. එහෙම නැත්නම් යා නිතරම අර රූපී හතර මහ භූතයෙන් හටගත්තා වූ කබලින්කාර ආහාර රූපය නිතර නිතර අත්දකින්න අත්දකින්න හැම වෙලාවෙම කල්පනා කරනවා මට මේකේ ඉන්න වෙලා තියෙන නීවරණ නිසා මට මේකේ ඉන්නකන් දරස තියෙනවා දරස කියලා කියන්නේ මානසික අසහන තියෙනවා මානසික ආතති තියෙනවා කම්පන චංචල තියෙනවා නේ මට කවදද ඔය කියන මනෝමය ආත්ම ප්‍රතිලාභයකට යන්න පුළුවන් වෙන්නේ කියලා බොහොම තැවෙන සුළු ගතියක ඉන්නවා පරදින පරදින හැම වෙලාවෙම වැටෙනවා. ඒ කියන්නේ වැටුණයි කියලා manussකම නැති වෙන්නේ වැටි වැටි තමයි කවුරුත් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔබ වැටෙනකොට ඒක පශ්චාත්තාප වෙන්න කාරණාවක් කරගන්න එපා. මේ උත්සාහ කරන කෙනාට විතරයි වැටීමේ ස්වභාවය තේරෙන්නේ. ඒකට මේ මේ වැඩ කරන එක නම් විතරයි මේ වැඩ කරන එකේ තියෙන ගැඹුර ඒකේ තියෙන භයානකම ඒකේ තියෙන කැපවීම තීරණ කියන හොඳ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනං කිය. කියලා කියනවා මේ ඉදිරියට යන්න හදන මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභයේ ඉඳලා මනෝමය ආත්ම ප්‍රතිලාභයට යන්න හදන ගමනේ තියෙන වෙහෙස දන්නේ එක ගිය කෙනා විතරයි. විද්‍යානේව විජානಂತಿ විද්වජන විද්‍යානේව විජානಂತಿ විද්වජන ප්‍රයත්න විද්‍යාඥා විතරයි මේ විද්‍යාව ලබා ගැනීමට කරන ප්‍රයත්නයේ තියෙන බරපතලකම දන්නේ. ඒක දන්නේ නැති කට්ටිය පරිශන කරන්නේ නැහැ, හරියන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. මෙතන විද්‍යාව කියලා කියන්නේ මේ ওই ලෝකේ තියෙන අනම්මන විද්‍යාව නෙවෙයි, ඇතුළත දැනගන්න ගන්න විද්‍යාව. ඒක කරන කෙනා හොඳට තියෙන මේ කාම වස්තු අතහැරලා නෑදෑ පිරිස අතහැරලා ඇවිල්ලා බොහෝම නිහතමානී ජීවිතයක් ගත කරමින් මේ ඕලාරික ආත්ම පහ ප්‍රතිලාභයේ දුස් දැකලා මනෝමය ආත්ම ප්‍රතිලාභයකට උත්සාහ කරනකොට ඔක්කොටම ප්‍රතිඵල හම් වෙන්නේ නැහැ. මොකද වෙන ක්‍රමයක් නැති නිසා ඒ දුක් දරනවා. ඒ දුක් දැරීම අගය කළ යුතුයි. උදාහරණයක් වෙන්නේ දෙන්නේ වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව විඳින්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රසව වේදනාව දන්නේ දරුවන් අදපු අම්මා කෙනෙක් විතරයි. එනිසා හැම ගෑණියෙකුටම අම්මා කෙනෙක් වෙන්න බෑ. ගෑණියක් අම්මා කෙනෙක් වෙන්නේ ප්‍රසව වේදනාව හරහා. ඒක බොහොම ගුරු ගුරු වේදනක් කියලා කියන තරන්න බැරි වේදනාවක්. ඒ කියන සාමාන්‍ය පිරිමි පඬිතකම් කියුවාට පිරිමිකට හිතා ගන්නවත් බෑ කියලා. පිරිමින්ට දරන්නවත් බෑ කියලා. මේ වේදනාව විස්තර කරන්නේ දැන් කියන මැනිල්ල කිරියට එකවර ඇට 17ක් කඩනකොට ඇති වෙන වේදනාවක් වගේ. ඒ කෙනා දන්නව දරුවෙක් වදන එකේ හැටි දරුවෙක් හදන එකේ හැටි මාතෘත්වයේ කියන එක බුදුජානනාංශයකට ගරු කරලා තියෙනවා මාතුගාම. ඉතින් එයා දන්නව දරු ප්‍රසූති වේදනාවයි වගේ තමයි මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභේ ලැබුව හැම කෙනාම පිං ඇත්තු. බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවය ලැබීම දුර්ලභ දෙයක්. නමුත් මේ ලැබපු මේ ඕලාරික මේ රූපී වූ මේ හතරමා භූතයන් හැදිච්ච මේ ආහාරයෙන් යැපෙන මේ ශරීරයක ඉඳගෙන මම මනෝමය ආත්මභාව ප්‍රතිලාභයක් ලබන්න ඕනේ ඉන්ජින වලින් තොර වෙච්ච ධර්ත තත්ත්වෙන් තොර වෙච්ච කම්පන තත්ත්වෙන් තොර වෙච්ච එකක් ලබන්න ඕනේ මොකද මේ ඉන්ජින චංචල කම්පන තියෙන මේ චලන ආර්ය ජීවිතයකට බාධායි කියලා ඉදිරියට යන කෙනා අර ප්‍රසව වේදනාවක් අපේක්ෂා කරන ගැබිනිමාවක් වගේ ඊටාමත් දුෂ්කර උපයගත් විද්‍යාවක් සඳහා වෙහෙස දරපු විද්‍යාඥයෙක් යන පාරේ යන්නේ. ඉතින් ඒක තගේ කරන්න ඒක කොයි කොයි ආගමේ වුණත් කොයි ශිල්පේ වුණත් තගේ කරන්න මෙන්න මේ පතර මේ ඉඳලා බැලුවොත් අපි මේ කරන වැඩේ සාර්ථක වුණත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි ගැනම අසාර්ථක වුණත් ස්තුතිවන්ත වෙන්න නමුත් මේ අතර ගමනේදී තරන්න වෙන හම්බ වෙන බාධක ධර්මය අපි ඔක්කොම කියන්න පටන් අරගත්තොත් සාර්ථක වෙච්ච කෙනෙක් කියන්න පටන් අරගත්තොත් මට මේ මේ මේ කරදර එන්න පටන් ගත්තා මම මේ මේව හරහා ගිහිල්ලා තමයි මම ওই තියෙන කායක තනක තියාගෙන පුළුවන් තත්යක් මම හදාගත්තේ හිත ආරමුණක තියාගෙන පුළුවන් තත්යක් හදාගත්තේ කියලා තව කෙනෙක් කිව්වොත් කියන්නේ ඉදිරි වෙනස් ක්‍රමයකට තව කෙනෙක් කිව්වොත් කියන්නේ ඉදිරි වෙනස් ක්‍රමයකට මෙන්න මේවා ගොනු කිරීම තමයි ත්‍රිපිටකයේ කෙරෙන්නේ ඒ නිසා මම ඊයේ මතක් කරපු විදිහට පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්‍ර ස්වාමීන් මේ ඕලාරික වූ මේ කාමභෝගී වූ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වූ ජීවිතයක ඉඳලා යාන්තමට නීවරණයන් තොර කරගෙන යන නැත්තම් මේ මනෝමය ආත්ම ප්‍රතිලාභය කියන වචනේ අපි ණයට ගත්තා මේ පොට්ටබ්බසුත් එතෙන් යනකොට හම් වෙන බාධාවල් 18ක් අඳුරගෙන තියෙනවා ඒ 18 තියා බලනකොට පේනවා වෙන මොනම නාතටවත් ඒක එකට එකක් එකතු කරන්නත් බෑ එක එකක් අඩු කරන්නවත් බෑ. ඒකට පේනවා අපිට කිසිම කෙනෙකුට හම්බ වෙන්නේ මේ වගේ භාවනාවක සාර්ථකත්වයක් ලබන්න මේ 18න් එකක් හෝ දෙකක් හෝ 18ම විඳින්න නැතුව. ඒ නිසා අපි දන්නවනම් මෙන්න මේ වගේ සීමාවක් තියෙන මේ සීමාව ඇතුලේ මෙතන ගියොත් මේක හැප්පෙනවා මෙතන ගියොත් මේක හැප්පෙනවා මෙතන ගියොත් මේක හැප්පෙනවා කියලා අන්දාලියෙක් කැලිය ඇවිදිනකොට දකින දකින ගයි හැප්පෙනවනේ. ඒ වගේ මේ හැප්පෙන තැන් 18ක් තියෙනවා කියනකොට අපිට තේරෙනවා අපිට මේ බුද්ධ ආගමේ තේරවාදයෙන් පිට මේ වගේ සාර මණ්ඩයක් මේ වගේ ධර්ම කොටාශයක් මොන ආගමක තියෙයිද මොන ඉතිහාසෙ මොන භූගෝලෙ මොන රසායන විද්‍යාව මොන ජීව විද්‍යාව මොන මැජික් එකක්වත් මේක මේ භාවනා කරන්න යන කෙනාට ඉහළට යන්න හදන කෙනාට හම්බෙන්න පුළුවන් බාධක මෙච්චරයි ඒක උඹේ දෝෂයක් නෙවෙයි මේ සංසාර දෝෂේ ඒ නිසා ඔබ මේක දැනගෙන හිටපන් දැනගෙන ඉඳලා මේ බාධාව එනකොට ආ මේකයි මේක සාරිපුත්‍ර හම්සුරුත් කියපු එක මේක බුදුහාමුදුරුත් කියපු එක අනේ මට මේක දැනගන්න හම්බුණා ඇති කියලා හිතනකොට තමන් කරපු භාවනාවේ ගුණය එහෙම නැත්නම් ඒකේ තියෙන ගැඹුරට සමාදන් වීමක් වෙනවා. ඇත්තට මේ කතා කරන්නේ අඩුපාඩු ටිකක් ගැන. කතා කරන්නේ බොරු වලවල් ටිකක් ගැන. කතා කරන්නේ අකරදැබ්බ ටිකක් ගැන. නමුත් මේ අකරදැබ්බ දැන ගැනීම හරහාම අපිට තේරෙනවා මේ අකරදැබ්බ ටික හරහා යන්නේ නැතුව කවම කවදාකවත් දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒකදී මේ ඒක ඒ පටිසම්භිදා මාර්ගයේ ආනාපාන සති කතාවේ ඉවර වෙලා ඒ ඔක්කොම උද්දාන ගාතාවක් වශයෙන් පිටු කරලා පෙන්නනවා. ඒ පිටු කරන තැන වෙලාවේදී හඳුලා දෙන්නේ ආනාපාන සතිය යස්ස පරිපුන්නං අභාවිත. යම් කිසි කෙනෙකුට ආනාපානය කරන්න ඕන කියලා හොඳටම වැටහෙනවා. ඒකට හොඳට කල් අරගෙනක් තියෙනවා. ඒකේ අරකොන මේකොනක් දන්නමුත් හිත තාම භාවිත නැහැ. හිත තාම මේකේ සූර නැහැ. හිත තාම අඩුපාඩුකම් තියෙනවා. අන්න එහෙම ආනාපාන සතියමයි කරන්නේ. ඒකම ගැලවුම් මාර්ගයවත් දන්නව. නමුත් තාම මේක අකුල ගන්න බෑ. පිටු කර ගන්න බෑ. ගොනු කර ගන්න බෑ. හිත අභාවිතයි. අන්නේ අභාවිත වෙන එක නාගේ කායේන ඉංජිතෝ හෝති. කයේ සැලීම් වගේක් තියෙනවා. චිත්තම්පි හෝති ඉංජිතෝ. එයාගේ හිතේ සැලීමක් වෙනවා. අයියෝ මං කොච්චර භාවනා කරත් මගේ හිතේ කාර්මණක හිටින්නේ නැහනේ. අරකට පයින්නවා මේකට පයින්නේ පයින් පයින් වාරේ ඇඟේ ගැස්සිරියනවා කම්පණයනවා චංචලයනවායි කියලා ආනාපානෙ තමයි කරන්නේ. හරි ගිහිල්ලක් තියෙනවා. ඒ හරි ගිහිල්ලා තිබ්බට මොකද හිත තාම එහෙට පයින් හදනවා මෙහෙට පයින් හදනවා පයින් පයින් හැම වෙලාවෙම මේ පිටියක් මැදපත්තු කරපු පහනක දැල්ල වගේ එහෙට උලන් අදිනකොට එහෙට නැමෙනවා මෙහෙට උලන් අදිනකොට මෙහෙනවා කිසිම වෙලාවක දැල්ල පහනපත්තු වෙනවා උඩට නෑ දැල්ල හැම වෙලාවෙම හරසුලන් වලින් දඟලනවා. අන්න ඒ ටික ඔක්කොම පිටු කරන්නේ මේ පටිසම්පදා මාර්ගයේ ආනාපාන සතිය අස පරිපූර්ණං. ආනාපානෙන් පිළිලා තියෙන්නේ. නමුත් අභාවිතං එයා දන්නේ නැහැ. මේ පහන් දැල්ල ඉහළට පමණක්පත් වෙන්න දැන් කාලේ කියන චිමිනියක් හයි කරගන්න හැටි දන්නේ නැහැ. ඒ සැලෙන සැලෙන ගානේ හිතතරක් කරගන්න. සාරිපුත්‍ර සාංශේ මේ පෙන්වන්න හදන මේ සැලෙන එකට හිතනක් නොකරගන්න ගුරුකමක් විතරයි. ඒ ගුරුකමෙන්ම තමයි මේක තැම්පත් වෙන්නේ. ඒක නිසා ඒ වගේ ගුරුකම දන්නේ නැති කෙනා අභාවිත හිතක් ඇති එක්කනා කායේන හෝති ඉංජිතං චිත්තේන ചാපි ඉංජිතං හිත කාය දෙක සැලෙන ගතියක් එනවා. එතකොට කායේන කායෝපි භන්දිතෝ හෝති චිත්තේන හෝති භන්දිතං ස්පන්දණය වෙන ගතියක් තියෙනවා. නිකන් ගැහෙනවා. හිතින් නැහැ. චම්චන අත ගැස්සෙනවා, ඔළුව ගැස්සෙනවා, කැරකෙනවා, පැද්දෙනවා, ඇඹරෙනවා. ඒ ඉංචිත සහ ස්පන්දන කියන කයෙහි හිතේ කලස් ගතිය උලංග චිත්තනක පන්තු වෙන පහන් දැල්ලක ඉහළට නිමිත ගතියක් හිටින්නේ ස්පන්දන සහ චන්දන හිටිනවා ඒක නිසා ඒ කෙනාට තේරෙනවා මේ ආනාපාන සතිය කෙරෙනවා නමුත් කියන්නේ නැතක පාට හිතේ ඒක අරමුණට පයින්නවා අයින ගානේ කය සැලෙනවා, කම්පන වෙනවා, චංචල වෙනවා. මේ නිසා සාරිපුත්‍ර සාංශ කියන්නේ මෙයා හොඳට වැඩ පටන් ගත්ත කෙනෙක්. ගරුකට යුතු කෙනෙක්. එයා මේ දියත් කරගෙනයි තියෙන්නේ වැඩට. වැඩට බැහැගෙනයි තියෙන්නේ. නමුත් අභාවිත මනසක් තියෙනවා. මේ අභාවිත මනස නැති කරන්න යා සුතයෙන් ආඩ්‍ය කරන්න අචින්තාමේ වශයෙන් ආඩ්‍ය කරන්න ඕනේ. ඒක ලියලා ඒ එනේන කම්පන චංචලය හඳුනා ගන්න පුළුවන් නම් එයාට තේන මම මේ සාරිපුත්ත මොග්ගල්ලාන න්‍යානුගත මහා සංඝරත්නය කරපු වැඩක් මේ කරන්නේ. මේ වරදින එක කාගෙත් ඇති. නමුත් සාරිපුත්ත සංඝ මේවා ඒ පිළිකර පිළිසර සංඝ මේ පිළිස සංඝයාට කියලා මේ සංඝයාතල දැන් අවුරුදු ගාණක් කටපාඩම් කරන්න ඇවිල්ලා දැන් පේනවා භාවිත මනසක් එනකන් මේ කියන කාය ඉන්ජන, චිත්ත ඉන්ජන, කාය භන්දන, චිත්ත භන්දන කියන්නේ සැලීම් සහ ස්පන්දන තවත් වචනයක් මේක නිතර පාවිච්චි වෙනවා සාරද්දෝ හෝති කියලා දරත වෙනවා දරත කියන්නේ දඬු වෙනවා කය දඬු වෙනවා හිත දඬු වෙනවා කය සැලෙනවා හිත සැලෙනවා කය ස්පන්දන වෙනවා හිත ස්පන්දන වෙනවා ස්පන්දනය කියන එකට පෙන්නන්නේ කොට දාපු මාළුවෙක් වගේ කියලා මාළුවා කොට දැම්මම පස්සේ නිතරම ගහනවා ඉන්ජන කියන එක තියෙන්නේ කුලකට අහුවෙච්ච පඳරලක් වගේ. ඒ සැලි සැලි සැලි සැලි තියෙන. ඉතින් මේ ටික අපි මං හිතුවා එතන මොකක් භාවිත කර භාවනා කරපැත්තොත් ඇති. භාවනා නොකරපු ඇත්තොත් ඇති. එතකොට ඒගොල්ලෝ දන්නවනම් මෙන්න මේ මෙන්න මේ මේ තැන්වලින් තමයි මේ සැලීම ඇති වෙන්නේ. මේ මේ තැන්වල තමයි මේ ස්පන්දනය වෙන්නේ මේ මේ තැන්වල තමයි හිතකත දත්මිටි කාගෙන දරත වෙන ගතිය එන්නේ කියන එක සාරිපුත්‍ර සාන්තේ පෙන්වන gati ටික මගේ මගේ අත්දැකීමේදී මොන්නම තැනකවත් වෙන කිසිම තැනක මේක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආනපන සති කොටසින් මේ ටික අරගෙන විසුද්ධි මාර්ගය ගැන හරි දක්වලා තියෙනවා. ඡානසති අනුසති භාවනා හයෙන් එකක් තමයි ආනපන සති භාවනාව. ආනපන සති භාවනාව පෙන්නකොට මේකෙන් කොටසක් පෙන්නලා තියෙනවා. ඒ වගේම විනය පිටකයේ තුන්වෙනි පරාජිකව පෙන්නන වෙලාවේදී සර්වචන්සේ ආනාපාන සතිය ගුණ ප්‍රකාශ කරනවා අන්න ඒකට අටුවාව ලියන ඒත් මේ මේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ මේ ටික අරන් පෙන්නනවා මොකද මේන් එහාට යන්න කාටවත් බෑ ඒ නිසා අපි දවස් එකක් කියලා මම පටන් අරගන්න මේ ටික තේරෙන්නේ ආධුනිකයට නෙමෙයි මේක වටිනාකම තේරෙන්නේ ආධුනිකයට නෙමෙයි මේක සෑහෙන දුරට ගිහිල්ලා වරින් වර ওই කියන විවේක තත්ත්වයක් වෙනවා වරින් වර යා ගන්න බැරි විදියට හිත අවුල් වෙන කෙනාට තමයි මේක කියවනකොට හොඳටම ප්‍රයෝජන හම්බ වෙන්නේ ආධුනික මේ හැම එකටම බය වෙනවා මේ හැම එකටම හිතනවා මම මේ ආනපාන හරියන්නේ මගේ සීලය කැඩිලා වෙන්න ඇති මගේ සතිය නැති වෙලා වෙන්න ඇති කියලා নানা ආකාර බාහිර හේතු වෙනවා නමුත් වරින් වර හරියන වරින් වර නැති එක්කනට තේරෙනවා පිටපොට යන්න පුළුවන් තැන 18යි තියෙන්නේ. ඒක ආරියපුත්‍ර සාංශය මෙච්චරකට සීමා කරලා තියෙනවා. මම දැන් බලා ගන්න ඕනේ. මගේ වැඩියෙන්ම හිත යන්නේ කොක්කටද කියලා. අන්න ඒ කාරණාව අල්ලගත්ත දවසේ ඒ කාරණාව රෝග නිర్ణය දැනගන්න පමණින්ම ඒ දෝෂේ දුර දැනගන්න පමණින් මේ දෝෂේ දුර වෙන්න නම් ඒ කෙනා එකට ලෑස්ති වෙලා යන්න ඕනේ. මට මෙන්න මෙතෙන්දි මගේ හිත පිටපොට පයින්නවා. කමන්න ඔබ පැනපන් පයින් පයින් වාරේ බannව හරියටම එතනදිට පණින්නේ කියලා. ඒක දැනගන්නකොටම රෝග නිర్ణය කරනකොටම උත්තරේ හම්බ වෙනවා. ඒක ਸਰවඥංශය සඳහන් කළා තියෙනවා මේ විදිහට යම් කිසි කෙනෙක් අර කියන ආයතනය. ඒ කියන්නේ තස්ස ඒතං පටිපන්නාය තබ්බහුල විහෙරතෝ නැවත නැවතත් භාවනා කරමින් ඒකම බහුලීකත කරගෙන ඉන්නකොට චිත්තං පශීදති හිත මේ එකලස් වෙන තැනකට සම්පසාදනය වෙන තැන ප්‍රසාදතනයට යනකොට සම්පසාදයේ සති විහෙරති ආනෙන්ජ ඒ නොසලෙන සමාපත්තියට මෙයා සමවදින නැත්නම් පඤ්ඤාය අතිමුච්ඡති ප්‍රඥාවෙන් තේරුණා එක්කෝ ඒක අත්දකලා දිට්ඨ ධම්ම වශයෙන් කය හිත නොසැලෙන බවෙන් සාක්ෂි වෙනවා. එහෙම නැත්නම් හිතින් දැනගන්නවා, ප්‍රඥාවෙන් දැනගන්නවා, විමර්ශන නුවණින් දැනගන්නවා. ආ මෙතනින් තමයි මෙච්චර කල් පැන්නේ. මට දැන් මෙතන පිළියම් කරගත්තක මම වැඩේ හරි කියලා එක්ක ප්‍රඥාවෙන් මේක ස්පර්ශ කරනවා නැත්නම් සාක්ෂාත් කරනවා. පුංචි දෙයක් මෙතන සිද්ධ වෙනවා. තමන්ගේ වැරද්ද තමන්ගේ මේ වාජනයට වතුර පිරවලට මෙතනදී ලීක් වෙලා යනවායි කියලා පැලිර අහුවෙනවා. ඒ පැලිර අල්ලගන්න බුදුහාමසෝ කියනවා මට උඹලට කරලා දෙන්න බෑ. වෙන කාටවත් උදව් කරන්න බෑ. Taman නැවත නැවත කරලා මේක පැලි පැලි බතර ලීක් ගිලිහෙන්නම ඇරලා මෝතු වෙන්නම ඇරලා හොඳට මගේ චර්චේ හැටියට මගේ උපනිෂේ සම්පත්තිය හැටියට මට මේ ආනාපාන සතිය කරනකොට කොතනින්ද පිටපොට පණින්නේ කියන එක දෝෂයක්වත් වැරද්දක්වත් කාලකණ්ණිකමක්වත් පෞකාරකමක්වත් විදිහට නෙවෙයි. මගේ චර්ච ලක්ෂණයක්, මගේ උපනිෂ්ඨේ සම්පත්තියක්, මගේ රුචර්ජකම කියලා අල්ලා ගන්නවා කියන එක දෙවන්නේකට කරන්න බෑ. නිසා සෑම වැරද්දකම මොකද්ද පණිවිඩයක් තියෙනවා. සෑම අත්තරද්දකම භාවනාවේදී මොකද්ද පණිවිඩයක් තියෙනවා. පශ්චාත්තාප වෙච්ච එකන පරාදයි. හරියට වෙච්ච දේ මේකයි කියලා කියන්න පුළුවන් මනස ඒක අල්ලාගත්ත පමණින් හඳුනාගත්ත පමණින්ම ඒ ලෙඩේ නැති වෙනවා. නිසා ඒ මම මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ පරිසම්පදා මාර්ගයේ තියෙන එකට හඳුන්වා දීමක් විවරණයක් මේ කළේ. අපි බලමු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මේ බොරු වලවල් ඉන්නන අතුරු පාරවල් ශක්ති ප්‍රමාණය මතු කරගන්න ඒ වගේම අපේ අත්දැකීමට සම්බන්ධ කරගන්න. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා ආස්වාසය දැන් මේ ආස්වාසය නිලාදී ආස්වාසය කියලා බලාගෙන ඉන්න. එහෙම නැත්නම් අපි මෙනෙහි කරනවා කියන්නේ මෙනෙහි කරනකොට හිත ඉන්න ඉරියව්වට හෝ කයට හෝ වෙන ඇතුළත දෙයකට හොයාගෙන යන්න පටන් ගන්නවා. ආස්වාසයලාදී ආස්වාසය කියලා මෙනෙහි කර බලනින්දදී ආස්වාසයේ අස්තර විස්තර බලනවා වෙනුවට හිත අනෙකුත් අධ්‍යාත්මික මොකක් හරි අරමුණක් පැන්නොත් සාරද්දති ඉංජති තන්දති හිත දලදඬු වෙනවා සැලෙනවා ස්පන්දනය වෙනවා ඒ වගේම ආස්වාසය යනවා ආස්වාසයේ බව දානවා නැත්නම් ආස්වාසය මෙනෙහි කර ගන්න තරම් දක්ෂකමක් තියෙනවා නමුත් එතකොට බාහිරයට හිත දුවනවා වෙන තැනකට වෙන වෙලාවකට වෙන කෙනෙක් ගැන හිතවනවා එතකොට ආස්වාසය හිත කරන බාහිරේ හිත වික්ෂිප්ත වෙනොත් හිත පැනපොගම අර වගේම හිත දඩි වෙනවා. කය දඬු වෙනවා. හිත දඬු වෙනවා. හිත සැලෙනවා. කය සැලෙනවා. හිත ස්පන්දනය වෙනවා. කය ස්පන්දනය වෙනවා. නිසා ආස්වාසේ දැනගෙන ආස්වාසි කියලා මෙනෙහි කරද්දී ආස්වාසේම ස්වභාවික ලක්ෂණ බලනවා වෙනුවට හිත ඇතුළට පනින්නත් ප්‍රවණතාවයක් තියෙනවා පිටතට පනින්න ප්‍රවණතාවයකුත් තියෙනවා මේ දෙක වෙනකොට සතියෙන් ඉන්න කෙනාට තියෙන ලාභය තමයි ආස්වාසේ ඉන්න ආස්වාසේ මෙනෙහි කරන ආස්වාසේ අත්දකින්නයි කියලා සතියෙන් දකිනවා එතෙන් ආස්වාසේ ඉන්නේ ආස්වාසේ මෙනෙහි කරනකොට හිත කියලා තියෙන ඇතුළත කියලා දකිනවා කියන්නේ සතියදී ආස්වාසේ තියෙන ආස්වාසේ මෙනෙහි කරනකොට හිත ඇතුළට ගිහිල්ලා ආශාසී ඉන්න ආශාසී තියෙන හිත පිට යනවා. මේ දෙකම වෙද්දිම අස්පනා පිට දැක ගන්න පුළුවන් නම් ඒකනගේ සත්‍ය කොච්චර දියුණු වෙලා තියෙන්න ඕනද මොකද හුඟක් වෙනකොට වෙන්නේ අභාවිත මනසක් ඇති කරන අනී මගේ හිත පිට ගියා අනී මගේ හිත ඇතුළේ කියලා පශ්චාත්තාප වෙන එකයි වෙන්නේ මෙන්න මේකටයි කෙලස් කියන්නේ ඒ කෙලස් වෙනුවට දැන් මම මේ ආශාස වෙලාදී ආශාස බව මට තේරෙනවා මෙනෙහි කර දැයි නමුත් හිත පිට ගියා හිත ඇතුළට ගියා කියලා හරියටම අල්ල ගන්න පුළුවන් නම් ඒ ලෙඩේට ඊට වැඩි බේතක් නැහැ. ඒ ඇති වෙච්ච ඒ දුර්ලතාවය මතින් සතිය දිනු කරන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක නිසා ආස්වාද අවස්ථාවේ ඇතුළට යනවා පිටේට යනවා කියන එක මේ එක එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි හිතේ තියෙන කඩප්පුලි ගතියක්. හිතේ තියෙන චංචල කම්පන ගතියක් හිතේ තියෙන චපල ගතියක් ඒකට පශ්චාත්තාප වීමෙන් තමයි Taman එකෙන් කර්ම රැස් කරගන්න. තමන් ඒකේ සංස්කාර ඇති කරන්නේ. තමන් මේක විඳවන්නේ. තමන් දුක්ඛ තන්දර ගන්නේ මේ ධර්මතාවයකට විරුද්ධ වෙලා. ධර්මතාවය මොකද්ද? ආස්වාස වෙලාදී ආස්වාස් බව දැනගෙන ඉඳද්දි හිත ඇතුළට පයින්න පුළුවන් අජත්තේට බහිදාර පයින්න පුළුවන්. ඒක මේ එක්කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි චිත්ත නියාමයක්. මේ වෙන දෙයට සැලෙන මිනිස්සයාට දැන් කවුරු පිළියම් කරත් හරියන්නේ ඒ මිනිස්සයා මේ ලෝකයේ වෙන චිත්ත ධර්මයක් අල්ලගෙන එක මම කියන මගේ කියන මගේ ආත්මය කියන තැවෙන. ඒ වෙනකොට සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා මෙන්න මේ මල් වේවල් වෙන්න පුළුවන් නැත්නම් හොඳ එළඹ සතියේ වාර්තා කරන්න පුළුවන් වෙනකොට මට ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න පුළුවන්. නමුත් එහෙම ඉන්න වෙලාවේ මගේ හිත පිට ඇතුළට පයින්නවා. ඒ කියන්නේ මම කකුල රිදෙනවා තේරෙනවා. නැත්නම් පිටින් සත්‍යක් වෙනවා ඇහෙනවා. සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි ආනෙන්ජ සප්පාය කියලා කියන්නේ. නොසැලීමට සප්පාය ප්‍රතිපත්තිය. මොකද්ද මේකට සැලෙනවා නම් ඉන්ජන සප්පායයි. කම්පනට චංචලයට උදව් කරනවා. දරත ගතියට උදව් කරනවා. ස්පන්දනයට උදව් කරනවා. ඊට පස්සේ අන්තිම පශ්චාත්තාපයක් ඉතුරුන නීවරණයක් වෙනවා. කර්ම රැස් වෙනවා. සංසාරයක් වැඩෙනවා. ඒ වුණාට නොසැලී ඉන්න පුළුවන් දැනගෙන යනවා. දැනගෙන යනවා කියලා භූගෝල දැනගෙන ගියාට ඉතිහාසය දැනගෙන ගියාට වෙන ලෝ භෞතික විෂයන් දැනගෙන ගියාට හරියන්නේ මේ සාරිපුත්ත හාමුදුරුවෝ කියන කාරණාව ඒ වෙලාවට මතු කර ගන්න පුළුවන් නොසලී සිටීමයි සත්පුරුෂ ගතිය නොසලී සිටීමයි ආනෙජ සප්පාය නොසලී සිටින්න නම් ලෑස්තිලා යන්න ඕන ඉතින් මේක මට නැවත කියන්න දෙන්න ප්‍රසවාසය කරන වෙලාවේදී ප්‍රසවාසයේ බව දන්නවා නැත්නම් ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා එතකොටත් හිත ඇතුළට පයින්න පුළුවන් හිත පිටතට පයින්න පුළුවන් එතකොට මේ ආස්වාද ප්‍රසවාස දෙක මෙනෙහි කරද්දිම කියන හොඳට අරමුණට හිත ගිහිල්ලා. අන්තම් කියන්නේ මෙනෙහි කරගන්න පුළුවන්. ඒ මෙනෙහි කරත් ආස්වාසේ මුලදී ආස්වාසේට මැදදී පිටපැනලා ආපහු එන්න පුළුවන්. මුලදී අචාර හරියට එල්ල වෙලා තිබුණාට මැදදී ඇතුළට පැනලා ආයෙන්න පුළුවන්. මැදදී හොඳට තිබුණාට අගතිය එළියට ගිහිල්ලා ආපහු එන්නත් පුළුවන්. මොකද ඒ තරම්ම බුදුරජාණන්සේ සඳහන් කරන මේ හිත තරම් ලහු පරිවර්තක වහා වෙනස් වෙන චපල මොන්නම ධර්මතාවයක්වත් මගේ හිතට පේන්නේ අඩු ගානේ මට මේකට නිදර්ශනයක්වත් රූපකයක්වත් දෙන්න බෑ කියලා. ඒ ධර්මතම මේක පණි. ඒ පණින්නේ ආශාසෙලාදී අතට පයින්න පිටට පයින්න. ප්‍රසාසෙලාදී අතට පයින්න පිටට පයින්න. මෙන්න මේ ටික වෙද්දී මේක දැනගෙන මේ වෙන සංගතිය මේ වෙන කඩප්පුලි වැඩේ මේ මේ කෙලෙසින් මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි මට හොඳට මේක දිහා බලලා අනුන්ගේ දෙයක් බලන්න වගේ නොසලී ඉන්න පුළුවන් නම් එහෙම ආයතනයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙම තැනක් තියෙනවා. එහෙම සමතුලිතතාවයක් තියෙනවා. එහෙම දෙයක් මම අත්දකලා තියෙනවා. උඹලත් ඕක ගැන කන බින්දංග ගා චර්චුරුක ගා හිතරතර ගන්න වෙනකොට අන්නේම ආයතනයකට යන්න නම් මේ යන ගමන් ආශාස වෙන ගමන් ආශාස මෙනෙහි කරන ගමන් පිට ගියට සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් බවක් තියෙන බව ආනන්ද සප්පායත් තියෙන බව දන්නවනම් මේ මනසට බුදුහාමුදුරන්ගේ බුදු රැසී දෙන්න පටන් ගන්නවා මනසට ධර්මයේ තියෙන පටිච්චසමුප්පාදේ ආශාසය ආරාම පේනවා යෝගේ මේ තාක්කල් මේ 2500ක් 600ක් ගිනාපු සාසනේ මේව කරපු සංඝයාතේ නෙමේ සාසනේ තිබුණේ. මේකට නෙමේ සිල් රකින්නේ කියලා අර පුංචි කාරණාව හරහා සම්පසාදනය කියලා කියන්නේ පවන් සලා ගන්නවා වගේ තමයි තේරෙනවා. අනේ මෙච්චර කල් මේ සෑම දෙයකටම සීලයට දෙස් දුන්නා, පශ්චාත්තාප වුණා, කපටහන් සුද්ධ කරන්න බැරිුණා කියලා කනගාටු වුණා. තමන්ගේ පාලනේ නැති දේවල් සේරම ගැන හිත හිතත් ඇවිල්ලා. බුදුහාම කියනවා මේ පැත්තක තිලඹට පාලනය කරන්න පුළුවන් ගැත්තේ මේවා වුණාට සැලෙන්න එපා. නොසැලී සිටීම බුද්ධ හදොත් වෙනසලා අගය කරලා තියෙනවා. ඒකට බුදුරජාණන් ලස්සන වචනයක් කියනවා ආනින්ජ සප්පාය කියලා. ඉතින් ආශස් ප්‍රසාද දෙක කරද්දී ඇතුළත පිටියම් වශයෙන් පිටපොට යන ස්ථාන හතරක් ඡායපුත්‍ර සංසේ සඳහන් කළා තියෙනවා. ඒ ගැන යෝගාවචරය භාවනා කරන වෙලාවේදී ඊයේ හරි ගියාට අද වරදින්න පුළුවන් අද වරදුනාට අයි ගාක හරියන්න පුළුවන් ඒ හිතක තියෙන ස්වභාවය මිසක්කා Taman මේක මම කරා මට හරි ගියා මට වැරදුනායි කියන්න පටන් ගත්තොත් ඒ කියන්නේ කවදාකවත් ඒ නොසැලෙන මනසකට ය아가න්න හම්බ වෙන්නේ නැහැ ඒ ආස්වාසය භාවනෙන් ආස්වාසය හොඳට දැන් ආස්වාසය සිද්ධ වෙන වෙලාව මේ යෝගාවචරය කියනවා මට ආස්වාසේ වැටුණාට ප්‍රස්වාසේ වැටෙන්නේ නැහැ නේ. කියලා ප්‍රස්වාසය ගැන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ආස්වාසේ වැටෙනවා. එයා දන්න මට හැම යන එනකොට ආස්වාසේ විතරයි වැටෙන්නේ මට ප්‍රස්වාසේ වැටෙන්නේ නැහැ නේ. ඉතින් අර මතුවෙන මතුවෙන ආස්වාසේ මට වැටෙනවනේ කියන හැකි සංඥාව නෙවෙයි ගන්නේ. අනේ ආස්වාසේ වලට ප්‍රස්වාසේ වැටෙන්නේ නැහැ කියලා ආස්වාසේ වැටෙන වෙලාවේදී ප්‍රස්වාසේ පිළිබඳ ප්‍රාර්ථනා කරපුවම හිත දඬු වෙනවා. කෙහෙල් දැල්ලක් කුලකට බය වෙනවා වගේ පඬරලක් හිල්ලන වගේ තැරෙන්න ගන්නවා මාළුවකට දැම්ම වගේ ගැහෙන්න පටන් ගන්නවා. ඒ වගේම ප්‍රාශ්වාසය යනවා. සමහරගෙන මට ආශ්වාසය වැටෙන්නේ ප්‍රශ්වාසය විතරයි වැටෙන්නේ. එහෙම නැත්නම් අපි සමාල්ලාට මේ භාවනා වැඩමුළුවලදී උපදෙස් දෙනවා. තමන්න හොඳට ආශ්වාස ප්‍රශ්වාසයත් පරිපූර්ණ වෙලා භාවිත හිතක් ඇති වුණා නම් උඟක් පුළුවන් තරම් මේ ප්‍රශ්වාසයේ ගෙවෙන තැන බලන්න. ප්‍රසවාසයේ අග බලන්නේ කියලා සමහර අයට උපදෙස් ලැබෙනවා. ඉතින් ඒ යෝගාවචරය ආස්වාස කරන වෙලාවේදී ප්‍රසවාසයේ අග බැලීමක් ගැන කල්පනා කරනවා. නැත්නම් ප්‍රසවාසයේ අග බලන වෙලාවේදී ආස්වාසයක් ගැන කල්පනා කරනවා. මේ කොයි දේ කරන්න ගියත් ඇත්තටම 100ට මන් 200ක් සාති කරලා කියන එක යෝගාවචරය හිතලා කරන එකක් නෙවෙයි මේ හිතේ තියෙන ධර්මතාවයක්. චිත්ත ධර්මයක්. හිත පණිනවා මේ පැනපු ගමන් පච්චාත්තාප වීමටයි කෙලස් කියන්නේ. පශ්චාත්තාප වීමට අසප්පුරුෂකම කියලා කියනවා. පශ්චාත්තාප වීමට අකල්‍යාණ ධර්ම කියලා කියනවා. පශ්චාත්තාප නොවීමටයි ආනන්ද සප්පයි කියන්නේ. පශ්චාත්තාප නොවීමටයි සප්පුරුෂ ධර්මය කියන්නේ. කල්‍යාණ ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒක බලන්න කී ලක්ෂ වාරයක් ආනාපානේ කරලා හරියට මට මේ ආස්වාසේ රාජ මං ආස්වාසේ මෙනෙහි කරන නමුත් එන්න තියෙන ප්‍රසවාසය පිළිබඳ මම තැවෙනවා. ප්‍රාර්ථනා කරලා ඒකට නිකාන්තියක් ඇති කරගන්නවා. ප්‍රශ්වාස වෙලාවේදී ප්‍රශ්වාසයේ යද්දිම ආශ්වාස ගැන හිතනවා ආශ්වාසයේදී ප්‍රශ්වාස ගැන හිතනවා. මේ විදිහට කටයුතු වීම මනුස්ස මනසේ ස්වභාවයක්. මේ දැන් Taman එක අත්දකිනවා. මේක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අත්දකපු දෙයක්. සාරිපුත්‍ර සංසෙත් අත්දකපු දෙයක් හොඳ දෙයක් නෙවෙයි. නමුත් මේකට සැලීමෙන් පශ්චාත්තාප වීමෙන් ලාභයක් නැහැ. නොසැලීමෙන් ඒ නොසැලී ඉන්න පුළුවන් ආයතනය එහෙම තනක් පිළිබඳව Tamanට විශ්වාසයක් පහළ වෙන පටන් ගන්නවා. ඒ නිසා මම පළවෙනි විස්තර කරපු හතර මේක නතර නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරකට එකම තියෙන්නත් පුළුවන්. ඉතින් අනේ මේ ස්වාමීන් වහන්සේ මට කිව්වා ආශ්වාසයලාදී ප්‍රශ්වාසය ගැන පශ්චාත්තාප වීමෙන් සලීම් දරි මෙතන මට ඒකුණේ නෑනේ කියලා ඒකත් පශ්චාත්තාපෙට හිතා ගන්න කට්ටිය ඉන්නවා මේක. ඔය කියනකොට හරිය ප්‍රවේශමෙන් කියන්නේ. එනිසා එකින් එකට කියනකොට මේක මේ ලෝකේ ඉන්න ඔක්කොටම කියපු කමටහන මිස මේ එක එක්කනට කතා කරපු එක නෙවෙයි. ඒ නිසා මම හෙට මේ සාරිපුත්‍ර සාංශ කියපු නිසා ආස්වාස වේලාදී ප්‍රසවාස ප්‍රාර්ථනා කිරීමෙන් ඇතිවෙන ඉන්ජින කම්පන චංචල මට බලන්න නැත්තම් කියලා භාවනා කරුවොත් ඕකට තමයි තාකතිරුකම කියලා කියන්නේ. මම මේ මතක් කරන්නේ නිින්ද යන ඉන්න. මේ වරින් වර මේවා කිව්වේ නැත්තම් නිින්ද යනවා. ඒ නිසා මේ කියන කියන හැම එකක්ම Tamanda ඉසිකක්මක් කරගන්න යන්න එපා. මේකක් කොරවර බලන්න යන්නත් එපා. මේ යනකොට අහුවෙන්න පුළුවන් අතුරු බාරවල්. එහෙම නැත්නම් බොරු වලවල්. අනිවා කිව්ව පළියට ඉව හොයා භාවනා කරන්න නෙවෙයි මේ කියන්නේ. එනිසා තමයි අදාළ චරිතය හැටියට අදාළ රෝග නිర్ణය කරගන්න මේ සාරිපුත්‍ර සාංශ දීපු මේ මේ වේද පොතක් කියවනවා වගේ මේක. එතන දොස්තර වුණ දින අත් පොතක් කියවනවා වගේ. ඒක ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්නේ මම අහලා තියෙනවා කමඨාන් සුද්ධ කරන උගව දෙනෙක් කියනකට ආශ්වාසය විතර වැටෙන ප්‍රශ්වාසය වැටෙන්නේ නැහැ. නැත්නම් ප්‍රශ්වාසය විතර වැටෙන ආශ්වාසය වැටෙන්නේ නැහැ. දෙකේදිම වෙන්න පුළුවන්. අර නොවැටෙන දේ පිළිබඳ ප්‍රාර්ථනාවක් ඇති වෙනවා. අනේ මට මේක නැහෙනේ. ඉතින් ඒකම හේතු වෙනවා දරතේකට. ඒකම හේතු වෙනවා ඉන්ජිනේකට. ඒකම හේතු වෙනවා ස්පන්දනයකට. ඒ නිසා වැටෙන්නේ නැති එක තිබිච්චා. මේ වැටෙන දේ හිත තියෙනවා නම් ආනන්ද සප්පයයි. නොසලීමට හේතු භූත වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ විදිහට ආස්වාස වෙලාවේ ප්‍රස්වාස වෙලාවේදී නැති එක පිළිබඳ අපේක්ෂා කිරීමෙන් ඇති වෙන ඒ නිකාන්තිය හොඳට තේරුම් ගන්නවා. ඒ වගේම ආස්වාසේ වැටෙනවා හරි ගොරෝසුයි හරි පීඩිතයි හරි දුකක්. ආශාසෙ වැටෙන්නේ හොසෝස් ගන්නවා වගේ නැත්නම් නාස්පුරුවා වගේ යනවා. ඉතින් ඒ වෙලාවට දෙනවා අනේ මේක මහා කරදරයක් මන්ට මේ වෙලාවේ ප්‍රසවාසය නැත්තම්. වැටෙන ආශාසෙ ගොරෝසුයි. එහෙම නැත්නම් වැටෙන ආශාසෙ කිසි කැවෙන සුළුයි. වැටෙන ආශාසෙ සුන්දර නැහැ. අයගෙන් පීඩිත වෙලා ප්‍රසවාසයෙන් අපේක්ෂා කරනවා. එතන ප්‍රසවාසය හොඳට වැටෙනවා. ඒක ගොරෝසුට වැටෙනවා. ඒක නැද්දකින්න ඔබතන් කියලා වැටෙන. ඒ වෙලාවේ හිතනවා අනේ මේට වැඩි කොච්චර හොඳද ආශාස වෙලාව කියලා ආස්වාද වෙලාවේ පීඩිතකම නිසා ප්‍රසවාසය ගැන හිතනවා. ප්‍රසවාස වෙලාවේ පීඩිතකම නිසා ප්‍රසවාසල ප්‍රසවාසයේ පීඩිතකම නිසා ආස්වාදය වැඩි. ආස්වාදයේ පස්සේ යන්න ආද. ඉතින් මේකෙදි ඒ ඒ පිටපොට ගිය හැම වෙලාවකම එහෙම නැත්නම් මේ බොරු වලක වැටෙන හැම වෙලාවකම අර යෝගාවචරයට ධාරද්ද ගතිය, ඉන්ජන ගතිය, කම්පන ස්පන්දන ගතිය එනවා. ඒ නිසා එන්ජින පන්දන ස්පන්දන සාරද්ද ගතිය එනකොට ඒක වෙන්නේ එක සැරේ නෙමෙයි මේක හතරට හතර පහ හය හත අට එකම දේ වෙනකොට අන්තිමට ඇඟ දඩුව වෙලා මොන විදියක්වත් කරගන්න බැරි තත්ත්වපත් වෙන දත් පුට්ටු වෙලා කීලෙන් දාඩිය දාගෙන භාවනා කරනවා. ඉතින් වෙනද භාවනා නොකරන වෙලාව හුස්ම ගන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් භාවනා කරන්න ගියාට පස්සේ මෙන්න වැඩි දඬු වෙන්න පටන් අර ගන්නවා, දාඩි දාන්න පටන් අර ගන්නවා. ඉතින් අර ආනපානෙ ඇවිල්ලා අහනවා ඒ වෙලාවේ මේ තෙල් ගාලා ඉසපීරා කොණ්ඩ බැඳපුපන් මෙන්න බොලේ මේ ගෑණිට මං එපාලු දැන් කියලා හිතනවා ආනපාන මේ කර අනික් වෙලාවේ මං ගැන බොහොම ආසාවෙන් ඉන්නවා දැන් ආනපානෙ කරනලා ධානාපානෙ පෙන්වන්න බෑ ඒක ආසාදේ පෙන්වන්න බෑ ඒක ප්‍රසාදේ පෙන්වන්න බෑ ඉතින් මේකෙන් පිටේ ඉන්න මිනිසුන්ට පේනවා මේ සබහාන කරන්නේ කාලේ බොහොම හොඳට හිටියා මේ භාවනා කරන්න ගියාම දත්තන පුට් වෙන්න පටන් ගන්නවා මේ හිටියා ඒක අර ස්වාමීන් වහන්සේ නමක් තුනක් විතර එක දිගට භාවනා කරනවා හතර පහ කරනවා. නැගෙනකොට මේ දත්වල අච්චුව තොල්වල හිටලා තියෙනවා. කරනකොට දත්වල අච්චුව හිටලා නිතරම මිරිකලා අල්ලගෙන. ජීව තද කරගත්තාම දිවේ අග දත්වල අච්චුව තියෙනවා. ගොඩාක් වෙලා යනවල දිව ප්‍රකෘති වෙන්නේ අර දිස්කටම චුම්ම භාවනා කරනවා. ඉඳගෙන හිටපු දන්නේ ලේලු ආර්ශස් කිඩි පුපුරනවා. මේ බුදුරජාණන්සේ නොකියුවට දුෂ්කර ක්‍රියා කරනකොට මේකට බොහෝම සමාන ගොඩක් කරලා තියෙනවා. අපි එනිසා තුච්ච කළ පහත් කළ සලකන්න එපා. කරන කෙනාට තේරෙයි විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසවේදනා. ඒ ඔක්කොම කෙරුවත් බුදුහාමතුරු වඳිනවා බුදුහාමතුරු අගය කරනවා හොඳයි කියන මොකද මේ මිනිස්සයා මේ කාය දරතවල කාම පරිලාහයේ තියෙන දුක නිසා නෙමෙයි යන්න හදන්නේ යන්න හදන මිරිකල ඇල්ලුවොත් මොකද වෙන්නේ? කදාකවත් කමක් නැහැ. මිරිකන් නැතුව අල්ලන්න නැතුව ගියේ එක එක්කත් ලෝකෙ ඇත්තෙත් නැහැ. ඒක එක නේ මොකේ කාරිය අහුවෙන නිසා අපි ඒක හොඳට නිර්වචනය කරන්න දන්නවා. මෙහෙම දේවල් තියෙනවා මට මේකයි වෙන්නේ කියලා දන්නවනම් ඒක හරියට සපේලා කමඨාන් සුද්ධ කරන්න පුළුවන් නම් ඒ කමඨාන් සුද්ධ කරපු පමණින්ම ඒක ප්‍රශ්නේ මගහැරිලා අනිත් දවසේ ඒ ප්‍රශ්නේ ඉක්මවපු තැන ඉඳලා තමයි භාවනා පටන් ගන්න. නමුත් අපි කමඨාන් සුද්ධ කරන්න ගියාම මොනවද කියන්නේ කියලා දන්නවනේ ඔයගොල්ලෝ. නානා ප්‍රකාර දේවල් ගැන කතා කරනවා මොකද්ද භාවනාව කියලා අන්තිමට අහන්න ඕන. ආනාපානි කරන්න කියලා. ආනාපානි කරනකොට මේ කොච්චර ආනාපානි නේද? අනේ ස්වාමීන් වහන්සේ මේ අල්ලපු ගෙදර බබා මැරිලානේ, අල්ලපු ගෙදර බල්ලා මැරිලානේ. ඉතින් මම දැන් මොකද කරන්න කියලා කල්පනා කර හිටියේ කියලා නරියේ බල්ලයි කතාවල් තමයි කියන්නේ. අපි කවදාද හරියට මේ Tamanට පමණක් දැකිය හැකි Taman විසින්ම සුද්ධ වශයෙන් කිය යුතු මේ කාරණාවට අදාළව කතා කරන්නේ. මේගොල්ලෝ අහලා ඇති ඔය අංජන ගන්නකොට අංජනම ඇඹරුවාට ඔක්කොටම අංජනම පේන්නේ නැහැ. අංජනෝ බේනේ කලාසුකේ මනස. ගුරාට පේන්නෙත් නැහැ. නිසා ගුරා කියනවා මේක දිහා බලාගෙන පේන දේ කියපන් ඔබට තේරෙන්නේ මට තේරෙනවා කියලා. ඉතින් මේ මිනිස්සයා ඒක බලාගෙන පේන දේ කිව්වේ නැත්තම් මොකක්ද අංජනන් හරි ගියත් මොනවා කරුවත් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න කවවම කවදාකවත් යෝගාවචරයේකට භාවනා කරනකොට ඇති වෙන මේ తত্ত্বය ඇති හැටියෙන් ගුරුවරට කියලා දෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙන බොහෝම කලාතුරකින්. ඒකයි මම කියන්නේ මේ තොරතුරු වල වටිනාකම තියෙන්නේ මේක හත අටක් කාලා. ගොඩාක් මනුස්සයෙක් නම් තියෙනවා අනේ අම්මේ අපි එකකින් හරි ගොඩාව නම් මොන්න තරම් ගැලවිල්ලක්ද ගැලවිලා. මොකක් කන්නේ සංනිවේදන ප්‍රශ්නයක් තියෙනවා. වෙච්ච දේ මෙහෙමයි කියලා කියන්න දන්නේ. ඒ වෙනුවට කොහෙදෝ නැති අනම්මනම් දේවල් පාට දාගෙන දඟලනවා. ඒක නිසා මෙතන කියන්නේ ඒකයි පරිසම්පදා මාර්ගයේ ආනාපාන සතිය යස්ස පරිපූර්ණං. ඇත්තටම යාට ආනාපානේ හරි ගිහිල්ලා තියෙන්නේ. නමුත් හිත අභාවිතයි. මේක කියන්න ඕන බව දන්නේ ඒ වෙනුවට මම මෙතන ගියා සංස මම දැන් හෙට මොකද කරන්න ඕන? ඉතින් කොතෙන්ද ගිහිල්ලා ඉන්නේ? ඇයි මං සෝන්දර කිව්වේද? එතන තමයි ඉන්නේ. ඉතින් ඊට බලමු ඉතින් අංජනගර පල්ලකෝ කියන්නේ මෙයා කොතනද ඉන්නේ කියලා බලන්න. අඩු ගන්න කියනවා නම් සාංශ මං ආස්වාසලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා මගේ හිත අතීතයට ගියා අතුලට ගියා පිටට ගියා අන්න එතකොට නම් පේනවා මෙන්න මේ ආයතනයටයි මම යන්න හදන්නේ කියලා. ඉතින් මේ මගතරතරතුරු ගිය මිනිස්සයා දෙන්නේ නැතුව අංජනම බලන් මිනිහා කියන්නේ නැතුව මොනවා කිව්වත් ඇති වැඩක තියෙනවා. ඉතින් හිතන්න අපි මේ වගේ සීලයක් පිළිහිටගෙන අනුන්දන බතක් කාගෙන භාවනා කරනකොටත් ඔහොමනම් යන්න කොයිද කියලා අහනකොට මල්ලේ පොල් නම් කියන්නේ. එදිනදා ජීවිතේ කතාවට සම්පප්පලාප කියන තු වෙන මොකද්ද කියන්නේ කියලා. ඉදිරියට ජීවිතේ අපි කතා කරන කතාවල කවදාකවත් කියනද මේ වගේ වෙච්ච දේ වෙච්ච හැටියට අහන්න කෙනෙක්වත් ඉන්නවද අඩු ගන්න ගෙදරක. ඔයගොල්ලෝ ගිහිල්ලා කිව්වොත් එහෙම ගෙදර ගිහිල්ලා පොඩ පොඩ නතර යම් මාමේ නැන්දම්මේ මම ආශ්වාස කරනවාද ආශ්වාස කියලා මෙනෙහි කරන දැද්දි මගේ හිත ඇතුළට ගියයි කියලා ඉසකුඩිච්ච දාවි ඕගොල්ලන්. මේ අක්කසාරේ මේ ගෙදර ගිහිල්ලා ඉන්නේ ඉතියට වැඩි මොකද්ද අප්සෙට් එකක් ගිහිල්ලා තියෙනවා මේ ඕකත් කියන්න දෙයක්ද කියලා. ඔබ දැන් නැත්නම් මේ ඩොලර් එක ගණන් ගිහිල්ලා තියෙනවා මේ සුනාමියක් ඇවිල්ලා තියෙනවා ඉව්ව දන්නේ මොනවද මේ කතා කරන්නේ ඔක ඇති වැඩක් තියෙනවද කියලා. යනෝ බලනකොට ලෝකෙන් කී කී දෙනාට ඇත් තියෙන කියලා පොඩ්ඩක් බලන්න. කාරණා පොඩ්ඩක් මතක මම මේ කියන මේ ඇහුවත් අපේ සුද්ධ වෙනවා නම් සුද්ධ වෙන්නේ ලේසියක් විතරයි. අරිඹුවක් විතරයි. නමුත් ඒ අරිඹුව වටිනවා. ඒ දන්ද බයක් නෙවෙයි දෙකක් බණ කිව්වත් වටිනවා. අහක යන්නේ ඒ නිසා හොඳට ගරු කරන්න ඕනේ ඇති හැටි කියමනේ තියෙන වටිනාකම ඒ නිසා ආස්වාසේ පීඩිත නිසා පීඩිත කියන්නේ වෙහෙස කරන නිසා ප්‍රසවාසයේ හිත වෙහෙසෙන්නේ ඉඳතියි ප්‍රසවාසයේ පීඩා කරන නිසා ආස්වාසේ વિશે හිත පීඩන නිසා මේ දෙකේදීම අර කාම අරමුණක තරම් දවන තවන ගති නැති වුණාට ඊටදී සූක්ෂම මට්ටමක සාරද්ද ඉන්ජන ස්පන්දන සිද්ධ වෙනවා. ඉතින් එතකොට පාට නිකන් කරන්ට් එකක් වදිනවා වගේ එක පැත්තක් ගැස්සිලා යනවා මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මේක නැවත නැවතත් වෙනවා නම් හොඳට ඉවසිල්ලෙන් බැලුවොත් මේ කියන කාරණාවක් අපිට ඒකට හේතු වශයෙන් දකින්න පුළුවන් දැකලි වෙලා කවදා හරි පොතක් කියනකොට අනේ සාරිපුත්‍ර සාංශ මේක අවුරුදු 2500 ඉතිසලා කියලා තිබිලා තිනවා පොතක ලියලා තිනවා කියනකොට මොන්න තරම් ගෞරවයක් ධර්ම ගෞරවයක් ඇති වෙනවා. මම හිතන්නේ මම කියන්න ඕන කාරණා ටික ඔක්කොම කියන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේක මම මේ වෙලාවේ කියන්නේ මේක මේ කියන්න ඕන වෙන ඓතිහාසිකත කාරණාවක් නිසා. මෙතන ඇති මම හිතන්නේ දැන් අවුරුදු 50කට විතර පැනපු කට්ටිය ඇති. ඒගොල්ලෝ දන්නව ඇති. ඉස්ලාම මහසි භාවනා ක්‍රමය මෙහෙට ගෙනාවට පස්සේ ඒ භාවනා කරන කට්ටියට මේ ඉන්ජන චංචල එන්න පටන් ගත්තා. කම්පන චංචල එන්න පටන් ගත්තාම භාවනා පිළිබඳ අධිකාරී ශක්තිය තියාගත්ත Taman ලොක්කෙක් කියන හාමුදුර කෙනෙක් උතුම් විදියට මහසි ක්‍රමයට බැනින්න පටන් ගත්තා. ඔහොම ගැස්සෙන චංචල ගතියනවනම් ඔළුවේ නරක් වීමක් තියෙනවා. වායු ධාතුව කැළඹිලා තියෙනවා. මේක නිසා මේ හාමුදුරුව බොරුවක් උගන්වනවා. මේකට මේ බුරිය භාවනාව කියන්නේ මේකට ඔය নানা ආකාර කියලා බිම්බි මැකිලුණ දොස් කියන්න පටන් ගත්තා. ඒකල කිව්වා මේම කම්පන චංචල වෙනවනම් අනිවාර්යයෙන්ම කායික මානසික අසහනයක් තියෙනවා. මම කියන ඒගොල්ල බෙහෙත් ගන්න ඕනේ කියලා. කියලා මහසිසයඩට ලියුමක් කරියා. ඊට පස්සේ මහසිසයඩගේ ගෝල ස්වාමීන් වහන්සේ නමක් පෙන්නලා දුන්නා නෑ මේක මේ භාවනා කරනකොට හරියනකොට වෙන වැඩක්. ආනාපාන මේ පරිපුන්නයි අභාවිත මනසකින් එන එකක්. ආනාපාන භාවනාව හරි ගිහිල්ලා මනස එක හසුර ගන්න දැනගෙන අනේ මෙහෙන් ගහන්න පටන් ගත්ත මේ ඔක්කොම පළවුනේ ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් ෆෝරම් එකේ ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තර මට්ටමේ. එහාට ගහනවා මෙහාට ගහනවා යාමන පීච වගේ අන්තිමට මේ පැත්තේ ඉන්න කට්ටිය මතේ අතහැරියෙත් නෑ මහසීසාට අතහැරියෙත් නෑ ඒ මහසීසාට උත්තර ඥානතර හඳුරු ඉලා තිබුණා මම මේ ලියන්නේ මහසීසාට වෙනුවෙන් ඔයගොල්ලෝ කරලා බලන්න කරලා බැලුවොත් තේරෙයි ආනාපානීය පරිපූර්ණයි අභාවිත මනසක් තියෙනොත් මේක එන එක භාවනාවේ හොඳ දෙයක් කියන එක. තාම පිළිගත්තේ නැහැ. අවුරුදු 30කට විතර පස්සේ මහසිසාට වර ඔක්කොම ප්‍රසිද්ධ කරා සතිපට්ඨාන භාවනා කියලා දැන් මහසිසාට ගියාම ගන්න පුළුවන්. ඉතින් මේකේ මම ආනාපානෙත් කරලා මහසි ක්‍රමයක් කරපු මිනිස්සෙක් පස්සේ මට මේක හරිය දෙගිඩි දහරුවක් වෙලා තිබුණා. මේ පොතක් කියවම යන්නේ ඉසලත් මම දැනගෙන හිටියා මහශී ක්‍රමයට විරුද්ධව චෝදනා තියෙනවා කියලා. ඊහාම ගැස්සෙන එක මටත් සිද්ධ වෙනවා. ආනාපානෙත් වෙනවා. බිම්බි මැරිලා පස්සේ මම මේ පරිසම්බිදා මාර්ගය තෝරනකොට මේ පාඩේ කියවනකොට අස්වාසේ සති මේ සතිය පිහිටුවාගෙන ආස්වාසේ මෙනෙහි කරගෙන ඉන්නකොට ඇතුළත හිත ගියොත් සාරද්දෝති ඉංජති පන්දති කියලා මේක ලියලම තියෙනවා. ආස්වාස විශේෂයි ආස්වාසය විනය කරනකොට හිත ඇතුළට ගියොත් උඹ හිත දඬු වෙයි, කය දඬු වෙයි, හිත සැලේ, කය සැලේ, හිත කම් ස්පන්දනය වෙයි, ස්පන්දනය වෙයි කියලා. කොහොම ලස්සනට පිටු ගණන් මේ මේ චක්‍ර කරකෝ කරකෝ ගෙනියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එන්න පුළුවන් හැම පැලිරක්ම පෙන්නලා මේ තැනකදී මේ මේ වෙන්න පුළුවන් කියලා ආශාසෙ පීඩිත නම් ප්‍රසාසෙ හිත පැන්නොත් මේක වෙනවා. ප්‍රසාසයේ පීඩිත නම් ආශාසයට පැනනත් වෙනවා. ආශාස ප්‍රසාස දෙකම පීඩිත නිසා සද්දකට හිත ගියත් ඒත් වෙනවා. ආශාස ප්‍රසාස පීඩිත නිසා හිත හිතවිල්ලකට ගියා නම් ඒත් වෙනවා. වේදනාවට ගියත් ඒත් වෙනවා. මොකද ආනාපාන කියන මේ පීඩිත ගතිය නිසා ඒ යෝගාවචරයාගේ එයා දන්නේ නැහැ හිත එකපාරට අර හරක මඩට හී හානකොට මඩට කරාරිනවනේ පනිනවනේ කර දෙන්නේ නැහැ ජීවිතේ මඩ ගොරුක එරුණොත් එක සැරේ අනිසරේ යනොත් එතනින් පයින්න. ඒ වගේ හිතාර ආනාපාන පීඩිත වෙනකොට පීඩිත බව පෙන්වන්නේ වෙන එකට යනවා. ඉතින් ඒක සාරපසන්න හරියට කොට කරලා කියනවා ඔබ බලපන් ඒ වෙලාවේ මොකද වෙන්නේ කියලා. එක්ක ආශාසයේ පීඩිත මනස තියෙන ප්‍රසවාසයට පයින් නැත්නම් සද්දයකට පයින් නැත්නම් හිතකට පයින් නැත්නම් වේදනාවට පයින්. ආශාස ප්‍රසවාස දෙකටම වෙන්න පුළුවන්. හරියට දන්නවනම් අපිට නිකන් සාරිපුත්‍ර සංසිතක නෑකමක් ඇති වෙනවා. ධර්මයේ තියෙන ඍජු සම්බන්ධතාවයක් මේකේනවා. ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙන ඔන්න භාවනා කරන යනකොට පොඩි ආලෝකයක් මතුවෙනවා. ආලෝකයේ ඉන්න වෙලාවේදී මේ ආලෝකයට යෑම නිසා මම සමත භාවනාවට ආයි දන්නේ ඒ නිසා මම මං ගන්න ඕනේ හිත නැත්තම් මගේ හිත ආස්වාසයට ගියොත් හොඳයි කියලා අර නිමිත්තට අනදර කරපු ගමන් ආය ස්පන්දනයක් එනවා ආය කම්පනයක් එනවා ආය සාරද්ද භාවයක් එනවා ආලෝකයේ හිත තියෙද්දී මම දැකලා තියෙනවා මම හම්බ වෙලා තියෙනවා මට මේ ආලෝකයේ මත වෙන ගැන සමත පැත්ත මම කැමති නැහැ සමතට යන්න මට ඕන විපස්සනාට යන්න ඒක නිසා මම කැමති නැහැ මේ ආලෝකෙට කියලා ආලෝකයට හරස් කරනවා හරස් කපලා එනකොට ආය යන්න හදනවා ප්‍රසවාසයට ආශ්වාසයට ගියත් ප්‍රසවාසයට ගියත් ඒ දෙකේදීම අර තීන වේගයේ හෙල්ලිච්ච ගමන් සාරද්ද ඉන්ජන පන්දන ඇති වෙනවා ඒ වගේම ආනාපානයේ ඉන්නකොට ආලෝකයක් මත වෙනවා ආලෝකෙට හිත යන්න හිතනවා ආනාපානයේ ඉඳගෙන නිමිත්තට හිත දාන. දාපු ගමන් ඇහෙන්නේ. ප්‍රසවාසයේ හිතගෙන නිමිත්තට හිත දානවා. ඉතින් එතනදී කොයි වෙලාවෙ නිමිත්තට යනවද කොයි වෙලාවෙ බලන්න ඕනද කියන එක වෙන්න ඇරලා මට මේ ටික කියන්න ඉඩ දෙන්න කිසිම චේතනාවකින් තොරව වැඩේ වෙනව නම් කවදාකවත් ඉන්ජනත් නැහැ ස්පන්දනත් නැහැ දරතයක් නැහැ. කොත්තනක හරි චේතනාවක් ආවනම් නැත්නම් අචේතනික වෙනසක් වුණා නම් ওই සාරද්ද බව ඉන්ජින ස්පන්දන ඇති වෙන්න පටන් ගන්නවා. ඒක හරියම ලස්සනයි මගේ හිත චිත්ත නියාමයකට වැඩ කරන බව දැනගන්න. වෙන මොකක්වත් විතර වෙන්නේ. නිසා නිමිත්ත පහළම හොඳ දෙයක්. නමුත් නිමිත්ත ආපුවම දැන් ආනාපානට දැනන්න ඕනේ නිමිත්තට දැනන්න ඕනේ නිමිත්තර ආනාපාන බලන්න ඕනේ ආනාපානට නිමිත්ත බලන්න ඕනේද කියලා. මේ කොයි දේ උත්සාහ කරන්න ගියත් එයාට ඩොක්කක් අයින. ඒ ඩොක්ක තමයි මේ දරත බව. මේ කම්පන බව, මේ චංචල බව. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ ආස්වාද ප්‍රසවාස දෙකේ මේ විදිහට එකිනෙක මාර වීම හෝ භාවනාවේ ප්‍රතිඵලයක් ලැබවසෙන් ලැබෙන මේ නිමිත්ත හෝ පිටින් එන වේදනා, ශබ්ද, හිතවිලි හෝ මොන දෙයක් විශ්ේ හෝ කෝච්චි පාර ලයින් එක මාරු වෙන වෙලාව වෙනවනේ මේ පාර කියලා මේකට ලයින් එක මාරු ඒ ලන වෙලාවේදී දඩදඩ සද්දයක් එනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒව තියෙන්නේ මෙච්චරයි. මේ මේ ටික ලයිස්ට් කරලා මේ 10ක් පෙන්වන 12ක් පෙන්වන ඊට පස්සේ සාරිප මේ සාරිපුත්‍ර සංසඳන් කරලා තියෙනවා භාවනා කරගෙන ඉන්නකොට අරමුණ පිළිබඳ ආශාව ඇති වෙනවා. නිකු නිමිති පිළිබඳ ආශාව ඇති වෙච්චාම ඒ දිහාවට ඇදෙන ගතියක් එනවා අභිරමණයක් යනවා. නැත්නම් භාවනා හැමචි භාවනාව නිසා නිමිත්ත නිසා සංසුභාව නිසා අභිරමණය ගියාම ඒ නිසාමත් භාවනාවක් එහෙම නැත්නම් බහන එපා වීම නිසා ද්වේෂයක් පහළ වෙනවා. ආරමුණ කෙරේ ද්වේෂය පහළ මේ ආනාපාන කරනවට වැඩිය හොඳයි ගිහිල්ලා වෙන වැඩක් කරන එක මේ හුස්ම ගත්තට කොහෙද නිවන් දකින්න පුළුවන් කියලා ඒක නරකට පේනවා. එතකොටත් ඉන්ජන චන්දල ඇති වෙනවා. ඒකෙන් භාවනා කරනකොට නිදිමත පක්ෂයට හිත යනවා. ලීන භාවයට හිත යනවා. ඒ දන්නේම නැතුව වැටෙනවා. ඉතින් වැටෙනකොට නම් ගැස්සෙන බව ඕගොල්ලෝ දන්නවා. නිදිමත එනකොට ගැස්සලා අතාරින බව දන්නවා. ඒ වගේම තමයි අතිපග්ගහිතය කියලා දැඩිසේ දඩු විච් වීර්ය කරනවා මම මේ පරියන්ගෙදි කොහොම හරි පළවෙනි ධානය ගන්නවා මම මේ පරියන්ගෙදි කොහොම හරි සෝවන් වෙනවා කියලා දඩමන්න පටන් ගත්තාම ඒක නිසාම කාය දරත ඇති වෙනවා. කාය බොහොම දඬු වෙන ගතියක් වෙනවා. චන්තජකම් චංචල කම්පන ගතිය එනවා. ඒ නිසා යෝගාවචරයට වීර්ය සමබර කරන්න බැන්නා වීර්ය අඩු වෙනකොටත් සාරද්ද ඉන්ජන පන්දන ඇති වෙනවා. වීර්ය වැඩි වෙනකොටත් සාරද්ද බව ඉන්ධන පන්දන ගතිය ඇති වෙනවා. ඒ වගේම මේ රාගහිත, ද්වේෂහිත, ලීනහිත, අතිපග්ගහිත, අතීත හිත, අනාගත හිත කියලා භාවනා කරන ඉන්නකොට බැරි වෙලාවත් අනේ මම මේ මේ සැරේ භාවනා කරන වෙනකොට මට මේටි ඉස්සලා සැරේ එන්න හම්බුනා නම් හොඳයි. නැත්නම් පොඩි වයසේදී භාවනා නම් කරා නම් හොඳයි. අපරාධි මම මේ පමා වුණා නේද කියලා අර භාවනාවෙන් ඇති වෙච්ච හැකි සංඥාව හරහාම ඉබේම හිත සමාඩ අතීතයට යනවා. මම අහු වෙනකොට මට පමයිනේ අපරාධේ නැත්තම් මම මේක කරන්න පුළුවන් කියලා ඉතින් හිතන එක බොහොම පිංවන්ත හිතවිල්ලක් කියලා නමුත් වෙන්නේ මොකද්ද ශාරද්ද හිතක් වෙනවා ඉන්ජන බන්ධන ඇති වෙනවා එහෙම නැත්තම් හිතනවා මම නම් අද ඉඳලා දිගටම හෙට ඉඳලා මෙන්න මේ වැඩ ටික කරනවා කියලා අනාගත සැලසුම් හදනවා මේ සාර්ථකයේ ඉඳගෙන ඒකත් මේ ඉන්ජන බන්ධන චංචල කම්පණ ඇති වෙනවා ඒ නිසා මේ ස්ථාන රාශිය පුරාම බොරු වලකට වැටෙන්න ආසේ අතුරු මාර්ගයට වැටෙන්න ආශේ සිද්ධ වෙනවා. ඒ නිසා යම් කිසි වෙලාවකට යෝගාවචරයට ආනාපාන සතියස්ස පරිපූර්ණං සුභාවිතං කියන තැනදී ආනාපානෙ පරිපූර්ණයි පරිපූර්ණ වෙච්ච ආනාපානයේ සලාගන්නේ නැතුව දරත භාවයටපත් කරගන්න නැතුව ස්පන්දනය කරගන්න නැතුව ගිනියෑමේ සුභා සුභාවිත මනස කවදාකවත් පොත්ටි වටහම් වෙන්නේ කවදාකවත් දන් දීලා පින් කරාට හම් වෙන්නේ නැහැ. සිල්ලකට හම් වෙන්නේ නැහැ. මේකම කරලා ඉගෙන ගන්න. එතන හොඳට මේක භාවනා කරපු ගුරුවරයෙක්ගෙන් ආශිර්වාද ගත්තට මේ වැඩේ කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි තමන් අපේ හිත මේ 18 පොලෙන් එකක් හරි ඇල්ලුවයි කියලා ගිහිල්ලා දෙන්න බලන්න ඒක මේ බූදලේ වගේ තමන්ගේ දරුවට දෙන්න පුළුවන්ද කියලා. විශේෂයෙන් තමන්ගේ ගුරුවරට දෙන්න පුළුවන් කියලා. මෛත්‍රික භාවනා කරන එකට පොඩ්ඩක් දෙන්න පුළුවන් කියලා. තාවත් නිසා බුදුරජාණන් සඳහන් කර තියෙනවා මේ කටයුත්ත මැරෙන්න ඉස්සර වෙලා ජීවිතේ තරුණ වයසේදී කලු කෙස් තිබියදී අන්තිම ලෙඩ වෙන්න ඉස්සලා ව්‍යාධි තත්ත්වයට එන්න ඉස්සලා ජරා තත්ත්වයට ඉස්සලා කරගත්තේ නැත්නම් ඒ ව්‍යාධියේ ජරාවේදී මරණයේදී ඇති වෙන සාරද්ද ගතියත් ඉන්ජන ගතියත් පන්දන ගතියත් මේකෙක් එකතු වුණාට පස්සේ මේ මනුස්සයා කොයි දිහාට යයිද කියලා කියන්නේ ලෙඩක් වුණාට පස්සේ මොන විකාරයක් කරයි කියලා කියන්න බෑ. වයසට ගියාට පස්සේ මොන පිස්සුවක් කෙලීද කියලා කියන්න බෑ. මරණයෙන් මත්තේ කොහෙ ගිහිල්ලා හිටියද කියලා කියන්න බෑ. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ මේ චුතිසිත කොහොමද, පටිසන්ධිහිත කොහොමද කියලා මෙව ගණන් කර කර හදන්න හදනවා මේ ඉස්සරහට වෙන්න තියෙන එක. ගණන් කළා සාර්ථකුණයි කියන්නකෝ. එක ජීවිතේ සාර්ථක කළා ඊගා ජීවිතේ පිස්සු කෙලියොත් මොකද වෙන්නේ? ඊගා ජීවිතේ චුතිසිතයි පටිසන්ධිතයි ගැට ගහ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගැට ගැහෙනවා මේ ක්‍රමයට. යන්නේ කොහෙද මල්ලේ පොල් ක්‍රමෙන්ද මෙහාට ගන්න ගියාම අරහෙට යන ගතියක් එනවා. ඒ නිසා අපහසුයි. මේක ඇත්තටම කියනවනම් ඒ මේ සර්වචන්චේ සඳහන් කරනවා ඒ කාම ලෝකේ ඉක්මවලා කාම සංඥාව ඉක්මවලා ඕලාරික රූප අත්පත්ලාභේ ඉක්මවලා මනෝමය අත්පත්ලාභයට යනකොට බුදුම දුකක් එනවා කියන. අනුදාන අනුකම්පාවෙන් කියන මේක දුකක් විදිහට ගන්න එපා. මේක පාමෝජ්ජයක් විදියට ගන්න ප්‍රීතියක් විදියට ගන්න මේක සතියක් විදියට ගන්න මේක සංසිඳීමක් විදියට ගන්න එහෙම නැතුව මේකට කරබර වෙලා දමලා ගහලා ගියොත් කබලෙ ලිපට වැටීමක් වෙනවා නිසා මේ මතුවෙන සාරද්ද භාවය මේ ඇතිවෙන ඉන්ජන කම්පන ඇත්තම දුකක් තමයි නමුත් ඒක හරහා ගිහිල්ලා එහා පැත්තට යනවා වෙනුවට අනේ මේ භාවනා කරන්න කියලා මට ඇති වෙච්ච කරදරයක් කියලා ගත්ත කෙනා පැසෙන් පැසට තමයි යන්නේ අසත්පුරුෂ වැඩ තමයි කෙරෙන්නේ. ඒ නිසා අද තියෙන භාවනා ක්‍රමත් එක්ක බලනකොට මගේ වචනෙන් කියනවා මේ ਬਾගෙට තම්බෙච්ච ආලා තමයි. කිසිම විදියකට ප්‍රත්‍යක්ෂයකට සම්බන්ධ නැති මොනවදෝ දේවල් ගැන කතා කරනවා. ඒකෙල්ලෙල මේ ධ්‍යාන දෙනවා, මාර්ගඵල දෙනවා, අනුගේ හිත් කියවනවා, සුවකිරීම සේවාවල් කරනවා. මේ කරන මිනිසයයි ලබන මිනිසයයි දෙන්නට මොකද වෙන්නේ? තිබුණ සීලයක් නැති වෙයි. ඒ තිබිච්ච සමාජ තත්ත්වය හෝ සීලවත් රැකගන්න බැරි වෙනවා. මේ දේ කියනකොට මේ දේ අහනකොට බලන්න මොනම විදිහකට පැටලෙන්න පුළුවන්ද කියලා මේ කතා කරන්නේ අස්පනා පිට සිදුවෙන දෙයක්. කාගවත් ඉන්ද්‍රජාලයක් මේකේ නැහැ. කාගේවත් අතිරේක ලාභයක් මේක ලබන්න බෑ. මේක කරපු පමණට ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙදී මේ වගේ කායනපසනාව හා සම්බන්ධ රූප සම්බන්ධ වැඩපිළිවෙලකින් පටන් ගත්ත කෙනාට හිමීට යනවා වගේ තේරෙයි නමුත් වරදින්නේ නැහැ උඩ පැනලා බිම වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි අත්දකලා වැරදිලා යම් ප්‍රමාණයක් තියෙනවා නම් මේ බණ කියනකොට හරි සතුටක් ඇති වෙනවා. අනේ අපිට මෙහෙම වුණානේ දැන් අන්න මේ බණෙන් පස්සේ සාරිපුත්‍ර සාන්තිට පිංචිද්ද වෙන්නේ ඉදිරියට යන්න පුළුවන් කියලා ඒ බුදුහාමුදුරුවෝ කියපු විදිහට පාමොජ්ජය, ප්‍රීතිය, සතිය පස්සද්ධිය පහළ වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් එවැනි පාමොච්චක් ප්‍රීතියක් සතියක් පිණිස හේතු වාසනා වේවා කියන ධර්ම දේ ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා